හොඳයි මම කරන සර්ණයි අද දාශ ධානමය වාසයේ ධානමය වාසයේ 27 වෙනිදා අද අපි දවසේදී සති ඉඳලා දිනන්නේ ඇක්ටිවිටි ලා ඇයි ඇයි ධර්ම ධර්ම සාකච්ඡාවට නේ සත්‍යත්වයට ආයතන කරන සත්‍යවන්නේ එහෙම නම් අභ්‍යාසය සාකච්ඡාවට ඒක තමයි සම්ම සම්මාසම් ඒම අන්තිට වඩා අපි අපි ඒක හොයා බලන්න දෙයක් ගන්න. අපිට කතා කරන්න තියෙන්නේ නාම රූප විඥාන. ඒ දෙක එතෙන්ට තමයි එදා සාකච්ඡා කරලා අවසන් කරපුත් දැන්. දේශනයක් හැටියටම ගන්නත් එපා මේක අපි උත්සාහ ගනිමු මේ වචන අස්සෙන් මේ තථාගතයන් වහන්සේගේ දේශනාවේ උදව්වෙන් මේ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයක් ගැන හොයන්නට ඉතාම වටන යන්තම් හරි ඉව වැදුනොත් ඉතිකෝ ආනන්ද ආනන්ද මෙන්න මේ අයුරින් නාම රූප පච්චා නාම රූප උදව් කරගෙන නාම රූප තියෙන හින්දා නාම රූප තියෙන හින්දා දැන් මගේ කියලා ගන්න එපා නාම රූපත්වයක් පවතින නිසා විඥාන. විඥාන කියන එක පහළ වෙන්නේ නාම රූප තියෙන හින්දා. ඉතිකෝ ආනන්ද නාම රූපච්ච විඥානං විඥානපච්ච නාම රූප. ඒ දෙකේ ඒ දෙකම තේරුම් ගනිමු අපි. නාම රූප රූප තියෙන හින්දා විඥාන ඇති වෙනවා විඥාන තියෙන නාම රූපත් තියෙනවා නාම රූප තියෙන නිසා පස්සගෙන ගත්ත ගිය සතියේ නාම රූප පත්‍ය නාම රූප තියෙන බව උදව්වක් වශයෙන් අරගෙන මගේ නාම රූප නෙවෙයි ඒකට ඒ නාම රූපත් එක්ක සම්බන්ධ නූන ඇත්තන්ට ඒ සම්බන්ධේ කපාහල ඇත්තන්ට පස්ස කියන එක ඇති වෙන්නේ නාම රූප තියෙන හින්දා පස්සපච්චය ස්පර්ශ කියන ස්පර්ශ කියන්නේ ගෑවිල්ල නෙවෙයි හොඳද ස්පර්ශයෙන් සම්බන්ධ වීම ඉන්ද්‍රියන් බාහිර අරමුණු එක්ක කරන සම්බන්ධ වීම නිසා අත්දැකීමක් ඇති වෙනවා. ඒකට අපි කියන වේදනා කියලා. ඒ අත්දැකීම අපි අපි අපි දන්නවා මේ ධර්ම සාකච්ඡාව අහලා අහලා අපි දන්නවා මේ ධම්ම අසලාව වේදනාව තුන් ආකාරයකට සිද්ධ වෙනවා. ඒ කියන අත්දැකීම ඒ විදිහට එනවා. වේදනාව තියෙන හින්දා වේදනාවක් ආවහම මේ වේදනා කියන වචනේ දැන් හෙල කරගන්න එපා. වින්දනය, අත්දැකීම, දැනෙන විදිය. ඉන්දා ඒකට අනු ඒක තියෙන නිසා වේදන පංච පාදාකන්දක් ඒ නිසා තණ්හා තණ්හා කියන්නේ එතකොට උවමනාවක් ඇති වෙනවා. අද අද ධර්ම සාකච්ඡාවට එන්න බැරි වෙයි කියලා හිතුවම පිරිසක් ආ නිසා මේක මේ තණ්හා නිසා කතා කරා. එතකොට ඒත් වෙනවා කියනකොටම මා කිව්ව මට මේ බොහොම මේ දවස්වල සාකච්ඡා කරන්නේ හාද්ද සුත්ත එකක් කියලා. එච්චර අමාරු සූත්‍රයක් කියලා මම කියේ ඩීප් හાર્ට් කියලා. එක්කෙනෙකුට ඇහිලා තියෙන එක හાર્ට් සූත්‍ර කියලා අර මහායානේ තියෙන. හෘදයාංගම සූත්‍රය තියෙන ඒ හાર્ට් සූත්‍ර මන්ත්‍රය දන්නවා ඒක. ඉතින් ඒ සාකච්ඡා කරනකොට අද කතා කරන්නේ මොකක්ද කියලා එතකොට. මම කිව්වා මේ මේ හෙලබසින් නෙවෙයි කට්ටියට මම කිය තණ්හාව තණ්හාව එක පදනම් කරගෙන උපාදානය තියෙනවා. ඒක මා ඉතින් පුළුවන් තරම් විස්තර කරා. ඒක හොඳ වචනයක් එතන හිටිය ඇත්තියක් කිවයාව කෙනි. එයා ඇත්තටම දන්නේ නමුත් ටිකක් ඒ ගැන දන්නවා බුදුහාමගේ ධර්මය කිව්වා හොඳ වචනයක් ඒක කියපු ගම මම ඇවිල්ලා ලියාගත්තා ඒක. ඒකේ තරම් මට නම් හිතට ඇදුණා. තණ්හාව තණ්හා උපාදාන දෙක තණ්හාව උපාදානයක් බවට පත් වෙන්නේ යර්නින් හින්දා කියලා. YEARNING යර්නින් කියලා කියන්නේ එයා එතෙන්ද කීවේ දාර්ශනික වශයෙන්ම නෙවෙයි දෙමි සංගීතවල නව කතාවල ඒකට යර්න් වෙනවා යර්න් කරනවා කියලා. එතන විශාල බලාපොරොත්තුවක් සහිතව පිච්චමින් ඉන්නවා. මේක සිදුවේයි කියලා. ඉතින් ආ ඒක එයා ඒකට කතාවට ඒ තවත් අය හිතින්සක් පෙන්වන්න දෙයක් කිව්වා. දැන් රොමැන්ටික් ෆීලිං එකක් ආවොත් එයා බලාගෙන ඉන්නේ නැති කියලා. එයාට ලේසි විදිහට. අන්න ඒ වචනේ ඩිංගා හිතල බලන්ත තණ්හාවත් එක්ක. තණ්හා උපාදාන දෙකට ධම්ම සම්බන්ධ කරන්නේ. රත්පාල හාමුදුරන් වහන්සේ කිවි ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ මේ ප්‍රජාව ලෝකේ කවුරු සත්ත්ව කෙනෙක් ඉන්නවනම් එයාට මදිකමක් තියෙයි. තව මදි. මේ තාම මට මම පූර්ණත්වයක් නෑ මට තව තිබුණොත් හොඳයි කියලා හිතන. උණු ලෝක අතිත්ව නිසා තෘප්ත කියන තත්වයකට එන්නේ නෑ. තණ්හා දාසු අර තණ්හා කියන ඒ වේගයේ ඒ යෑනින් එකට ස්ලේව් කෙනෙක් වෙනවා හොඳ කතාවක් ඇතේ මම බොහොම සතුටුන යහපේ ඒ අතු කලින් ගියා ඉතින් කොහොම හරි මට මේ සාකච්ඡාව තියෙනින්න එතකොට තණ්හාපච්චය උපාදාන මේ තණ්හා කියන ඒ නිසා ඒක තියෙන හින්දා ඒක අර කාම භව විභව කියලා තුනක් තියෙනවානේ තණ්හාව. ඒකෙන් හදාගන්නවා ග්‍රහණය පසුගිය සැරේ අපි කී ග්‍රහණය කර ගැනීම කියනවට වඩා ග්‍රහණය වීමක් සිද්ධ වෙනවා. ඒ උපාදාන කියන වචනයට තියෙනවා ඉන්ධන කියන තේරුම. අර වච්චති කී බුදුහාඳුරෝ ගින්දර පත්තු වෙන්නේ මේ දැව නිසා කියලා දැව ඒක ඉන්ධනය බවට පත් වෙනවා. අපි දැන් කාර් එකකට ගෑස් පෙට්‍රල් දානකොට අපි කියන්නේ ඉන්ධන පුරවනවා කියලා. ඉන්ධන ගබඩාව කියලා කියන්නේ වගේ. ඉන්ධනයක් වෙනවා. එතකොට අර පවතින වුමනාව නිසා මනසේ චිත්‍ර රූපයක් වේදිකාවක් හදා ගන්න. භව වේදිකාවක් කාම වේදිකාවක් මගේ කතන්දරේ මගේ ඩ්‍රාමා එක මම කියලා කෙනෙක් දැන් හදාගෙන ඉන්නේ එයා ලවා නර්තනය කරවන්න රංග රංගපෑමක් දක්වන්න තැනක් හදා ගන්නවා අපි කියදෙන් ශ්‍රී ලංකාවට යනවා කිව්වොත් ඒ ශ්‍රී ලංකාව යන්නේ නැහැ ඇති ඒ කොහොම හිතා ගන්නවා හිතින් හදන කතන්දරේ අන්නේ ඒක තමයි තණ්හා පච්ච උපාදානං කියන්නේ උපාදාන කියන්නේ ඉන්ධනයක් හදා ගන්න. ඉන්ධනයක් ක්ලෑස්ටි කර ගන්න. ඒක ග්‍රහණය කිරීමට කියන එකට වඩා අපි එකට කියන්න හැදුවා ග්‍රහණය වීම කියලා. උපාදාන පත්‍ය භව. ඒ උපාදාන යන සිදුවීම සිදුවෙනකොට මම උපාදාන කරනවා කියන එක එපා ගන්න. දැන් සක්කාය දිට්ඨි අයින් කරපු එක්කෙනත් උපාදානයකට අහු වෙලා ඉන්නවා. ඒකට ඒ මම හින්දාම නෙවෙයි. මේක පූර්ණව සිදුවෙන අනිත්‍ය දුක්ඛ නැත් නොදන්නා නිසා ඒ මනෝට එතනින් එහාට යන්න බෑ ප්‍රඥාවට එකතු වෙලා. ඒක නිසා ඒක වෙන්නේ. භවපච්චා ಜಾති වචන අපි දන්නවා. අපි එකට එනවා විශේෂයෙන් හොඳ කතා කරමු. අපි කියන්නේ අපි හොඳට හොයලා බලමු. ಜಾතිපච්චා ජරා මරණ. ඒ ජාති කියන එක තීන්සා ජරා සහ මරණ කියන දෙක හැටිවෙනවා විතර නෙවෙයි. ශෝක කියන ඒවා අපිට දැන් පුරුදුම જાතිනේ. පරිදේව, අඬන જાති, දුක්ඛ, කායික දුක්, දෝමනස්, මානසික දුක්, උපායාස, බලාපොරොත්තු කඩවීම සහ බලාපොරොත්තුන් සිටීම කියන ඔක්කොම જાති සිද්ධ වෙනවා. ඒවෙන් මේ තස්සේ මෙන්න මේ විදිහට මේ කේවලස්ස දුක්ඛ කන්දස මුළු දුක් කාසියේම සමුදයෝ හෝති හටගැන්මක් සිද්ධ වෙලා තියෙනවා. පටගන්න ඒ විදිහට. ඒ ටික ඉගෙන ගන්න එකම අපි ඉස්සර ඉගෙනගත් සූත්‍රයක්. ওই වච්චගොත් ගැන කියපු නිසාම අපි වච්චගොත් ඇත්ත බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා එයා ඉස්තරේ කතා කරනකොට එයාට සැකිය සැකයක් තියෙනවා මේ ධර්මයේ දැනගන්නේ කොහොමද කියලා. ඒතර බුදුහාමුදුරේ තෙන්දී වච්චර කියනවා අලන්හිතේ වච්චකම් කිතු. අලන් විචිච්චිතු. ඒක කොහොමද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා ප්‍රශ්න කරන එක හොඳයි. ඒ සුදුසුම තැනක තමයි ඔයාට ඒකේ සැකයේ හටගත්තේ. අනේ තෙන්දි උන්වහන්සේ ළඟට කියන වචනේ තථාගත වචනය සෞපාදානස්ස ක්වාහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපි නොඅනුපාදානස්ස ඒ ග්‍රහණය වීම නිසා ග්‍රහණය කිරීම කියන දැන් මේ සබ්ජෙක්ට් එක මම අත්හැලා ඒක ඔබ්ජෙක්ට් එකක් කරනවා කර්තෘකාරකයෙන් කළා කර්මකාරකයක් කරනවා ඒ ග්‍රහණය වීම සිදුවෙන නිසා තම උප්පත්තියක් සිද්ධ වෙන්නේ. ග්‍රහණී වීම සහිත එක්කෙනාට උපතක් කියන එක පනවනවා කිව්වා. නෝ අනුපාදානස්. ඒ ග්‍රහණ වීමක් එතන නැත්නම් ಜಾති කියන කෙන්නේ. එතෙන්ද බුදුහාම කියන උදාහරණේ. බොහොම වැදගත් මේ බුද්ධ භාෂිත. සියයතාපි වච්චය වච්චයක මේ විදිහටයි. අග්ගි සෞපාදානෝ ජලති. නොඅනුපාදාන. ගින්න ඉන්ධන නිසා ඒ කියන්නේ දර අපි මොනවද දකින්නේ දැන් ගෑස් වලින් හත් කරනවා මේ විදිහට එහෙම නැත්නම් දර වලින් කොළ වලින් පත්තර කෑල්ල පුච්චනකොට ඒක පත්තර කෑල්ල තමයි ගින්නට තියෙන ඉන්ධනය අග්ගි සෞපාදානෝ ජලති පත්තු වෙන්නේ අර ඉන්ධන සහිත නිසා නොඅනුපාදාන ඉන්ධනයක් නැත්නම් ඒ කියන්නේ ග්‍රහණය වීමක් ගින්දර කියන එකට ග්‍රහණය කරන්ට දෙයක් නැත්නම් ඔක්සිජන් සහිතව ගින්දරපත් වෙන්නේ. දැන් අර ගින්දරපත් වෙනකොට අපි හොඳට වතුර බොන වීදුරකින් හරි කෝප්පකින් හරි වැහුවාම ගින්දර ටික නිවිල යන්නේ ඔක්සිජන් රහිත වෙන නිසා. ඒකට ගන්න ඉන්ධනයක් නැති වුණා. සියතාපි වච්ඡග්ගි සහපාදානෝ ජලති නොඅනුපාදානෝ වච්ච හරියට ගින්දර කියන එක ඉන්දන නිසයි පත් වී තියෙන ඉන්දන නැත්නම් පත් වෙන්නේ නොඅනුපාදාන ග්‍රහණය වීමක් ග්‍රහණය කරගන්න දෙයක් නැත්නම් වෙන්නේ ඒවමයේ කොහම් වච්ච ඒ විදිහටම වච්ච සහපාදානස් ඒ ග්‍රහණය වීමක් තියෙන හිඳා හිඳා ග්‍රහණය වීමක් කියන කාර්යයක් සිදුවෙල නිසා කාම භව විභව වෙන්න පුළුවන්. ඒක ධර්මයේ පටන් ගන්න එකෙන් ditthi upadana අත්වාද උපාදාන හැමතැනම තියෙනවා. තථාගත ධර්මිතර අත්වාද උපාදානයත් අයින් කරන විදියක් කිව්වේ. සෞපාදානස්ස uppattin පඤ්ඤාපි. උපත කියන එකක් සිද්ධ වෙන්නේ උපාදාන සහිත වුණාමයි. නොඅනුපාදානස් ඊට පස්සේ වචායිත් අහනවා යස්මින් භෝ ගෝතම සම්මි අච්චිවාතේන කිත්තා දුරම්පි ගච්ඡති දැන් බුදුහාම කියවනේ ගින්දරක් පත්වෙන්ට උපාදානයක් තියෙන්න ඕන කියලා ජලති ඒක මොනවා ඉන්දනයක් නිසායි කියලා. එතකොට යාගේ ප්‍රශ්නේ එතකොට ගෞතමයන් වහන්සේ සමහර විට මේ හුලඟක් ආවහම මේ බිමපත් වෙන ගින්දර උඩට යනවා. අර මොකුත් නැහැ. ඉමස්සපන භවංගෝතුමෝ කිං උපාදානස්මින් පඤ්ඤාපි. ඒපත් වෙන ඒ ගිනි දැල්ලට උපාදානය කියලා කියන්නේ නැත්තම් ඉන්දනේ වෙන්නේ මොකක් කියලාද භාග්‍යතුන් වහන්සේ ගෞතමයන් වහන්සේ කියන්නේ. අන්න හොඳ තැම්මියෝ. යස්මින් කෝච්ච සමේ අච්චිවාතේන කිත්තා වායුවෙන් ඒක පිඹල දැම්මහම උඩට අර ගින්දරෙන් මුදවා ගත්තා. නැත්තම් දර වලින් ඒක අයින් කරගත්තා. දුරම්පි ගච්ඡති ඈත යනවා නම් තමහං වාතුපාදානම් පඤ්ඤාපේ. ඒ ගිනි දැල්ලට ඉන්ධනේ වෙලා තියෙන වායුව ඔක්සිජන් ටික. බාතෝ හි වච්ච තස්මින් සමීපාදානං හෝති. එතකොට ඒ වායුව තමයි ඒ වෙලාවට උඩ නගින ගිනි දැල්ලට ආහාරය වෙන්නේ. කර්මාන්ත ශාලාවල ගිනි දළු දැක්කොත් එහෙම උඩට යන්නේම තියෙනවා. දැන් අර සිද්ධාර්ථ කුමාරෝත්පත්ති චතනිකට තියෙන පීස්ලේම් එකක් එතන හැමතිස්සෙම උඩට යන බව පේනවා. මේ ලුම්බිනි අනේ වගේ. ඊට පස්සේ ඔන්න වචායත් හොඳ ප්‍රශ්නයක් අහනවා අපිටම හොඳ ප්‍රශ්නයක් යස්මින්ච පන භෝගෝතම් සමී කොයි වෙලාවක් හරි භාග්‍යතුන් වහන්සේ මොන හරි වෙලාවක ඔන්න හොඳට ඉගෙන ගන්න ඕන කතා කරන්නත් එක්ක ඉමංච කායන් නික්ෂිපති දැන් මේ જાතියක් හැටියට ගත්ත ශරීරයක් තියෙනවානේ ඔය ඇට සැකිල්ල ඇතුලේ තියෙනවානේ ඒකත් එක්ක ඇටසැකිල්ලස් හිරුර තමයි ඒකත් එක්කම පෙනහළු වකුගඩු බඩවැල් අක්මා ඒ ඔක්කොමත් එක්ක දෙන මොලේ ඇස් කකුල් ධනිස් ඔය එක්ක තියෙන ශරීරයක් ඇඟිලි 20ක් විතර තියෙන්නේ ඒවත් එක්ක තියෙන එක කොයි වෙලාවක හරි අයින් කළා දානවා අත්වාද උපාදාන්ට නොගිහින් මේකට අවබෝධයට එන්න වෙනවා ශරීරයේ පවතින බයක් පසුගිය සතියේ අර බ්‍රේන් ඩෙත් එක ක්ලිනිකල් ඩෙත් කියලා කියන්නේ ඒක නී එතන ආවා. ඉමන්ත කාය නික්කිපති. සත්තුච අඤ්‍යතරං කායං අනුප්පන්නෝ හොති. සත්වයා තවත් වෙන ශරීරයකට පත්ුනේත් නැහැ. අපි හිතමු අපිට තේරෙන බසින් වෙන මව කුසකට ගියෙත් නැහැ තා. ඉමස්ස පන භවං ගෝතුමෝ මේ මේ සත්වයාට භවත් ගෞතමයන් වහන්සේ කිං උපාදානස්මින් පඤ්ඤපි. උපාදානය කියලා කියන්නේ ඒතර මොකක්ද යාට? ඒත රූප උපාදානයක් වෙන්නත් බෑ තෙන්නේ. තාම. ඒ ශරීරයක් අල්ලගන්න නාම රූපයක් අල්ලගන්න යාට තාම නැති අර ගොරෝසු විදිහට මෙන්නේ නෑ දෙයක් ඒතකොට. යස්මින් කෝ වච්ච සමි ඉමංච කායන් නික්කිපති වච්චේ කොයි හරි වෙයි යම් කොයි යම් වෙලාවකට හරි වචන ඉගෙන ගන්න පිළිමේ කොයි වෙලාවකට හරි කොයි යම් වෙලාවකට හරි කිසියම් වෙලාවක ඉමස්මින් කායන් නික්කිපෙති මේ ශරීරය පැත්තකට දානවා සත්වෝච අඤ්‍යතරං කායන් අනුප්පන්නෝ හොති සත්වයාද දැන් එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ ඒක සත්වයාද අඤ්‍යතරං කායන් තවත් අනිත් අපි අපි තේරෙන බසින්ත ඊළඟ ආත්මේ යන්න උඩ ශරීරය කියලා අනුප්පන්නෝ හොත් අනුප්පන්නෝ හොත් ඒ ඒ කරේට ආවෙත් නැත්තම් තමහං තණ්හූපාදානං වදාන තණ්හා උපාදානේ තණ්හාව ග්‍රහණය වීමක් වෙන්නේ අර මදිකම හින්දා තව ඉන්න ඕනේ ඇස් මදික රූප මදිකමක් තිබෙන රූප බැලුව මදිකමක් සද්ද ඇහුව මදිකමක් ඒ කියන්නේ උපාදවය දන්නේ නැතිද ඒක වෙන්නේ ගන්ධ මදිකමක් තියෙනවා රස මදිකමක් තියෙනවා ස්පර්ශ මදි බවක් තියෙන මනෝ අත්හරින්නත් බෑ සිටිවිලි මනෝ වලින් තමයි ඔක්කොම මේ ඔක්කොම හදානින්නේ කතන්දරේ චිත්‍රපටියේ ඩ්‍රාමා එක නාට්‍ය නිසා තන්නෝපාදානම අදාන ඔය තණ්හූපාදානං කියන එක තමාර යර්නින් කියන වචනයත් එක්ක ගන්න. උත්සාහ ගන්න මුලින් ඉගෙන ගන්න විතරක් ඒකලයි ධර්ම මාර්ගයට එන්න බලන්න. ග්‍රහණය වීමක් සිද්ධ වෙනවා. තණ්හා උපාදානයි. තණ්හූපාදාන. අර වායුව ඉහළ ඉගලන ගිනි සිලුවට උදව් වුණා වගේ. ඉන්දනේ වෙන්න උකයි. තණ්හා හිස වච්ච තස්මින් සමේ උපාදානං හෝති. එයාට තණ්හාව තමයි වච්චේ වෙලාවට උපාදානෙ සිද්ධ නින්දනේ සපයන්නේ. ඒ නිසා අපි අරකට එන්න කලින් අවිද්‍යාව නිසා කර්ම ක්ෂේත්‍රය සකස් වෙන ආයුරින්ම ඒක සබ්ජෙක්ටිව් කරගත්තොත් අපි මොනවාද කර්ම කර්තුකාර කරගත්තොත් අවිද්‍යාව නිසා කර්ම රැස් කරගන්නවා වගේම අපි එහෙම නැතුව මෙහෙම කියමු. අවිද්‍යාව හේතුව හැටියට තියෙනකොට සංඛාර කියන වර්ග ඉපදෙන නිසා ඒ කියන්නේ කර්ම ක්ෂේත්‍රයක් සකස් වෙන අරිම තණ්හාව නිසා උපාදාන ක්ෂේත්‍රයක් සකස් වෙනවා කාම උපාදාන, විච්ඡ උපාදාන, අත්වාද උපාදාන සීලබ්බත උපාදාන ඒවම් කුමනේ මේ හතරම ඉන්නේ මේ විදිහට සකස් වෙනවා කියලා දැන් අපි කතා කරේ වචනේ පාවිච්චි කරේ හිතලමයි සකස් වෙනවා කියලා. දැන් සකස් කරනවා කියලා කිව්වොත් ඒ මතකෙ තියෙන්න ඕන එයත් සිතින් සංඥාවක් නිෂ්පාදනය කරන ලද පුජ්‍යල භාවයක්මයි ඒ ඒකට අපි දාගන්නේ. අහවලා කියලා. නැත්නම් අහව අහවලා කියලා එතෙන්ට ඇඳන්ට රංගන ශිල්පියෙක් මේ ඇතුලේ නෑ අහවලා කියලා හදන්න. ඒක සංඥාවක් පමණයි. සංඥා උපාදානක් ඛණ්ඩයක්. තථාගතයන් වහන්සේ අසිරිමත්. එතකොට තණ්හා දිට්ඨිය පුරිසෝ දීගමද්දාන සංසාරං. තණ්හාව සහකාරයා කරගෙන සහකාරිය කරගෙන ඉන්න එක්කෙනා. තණ්හාව තමයි බෙට පාට් වෙලා තියෙන්නේ. අදහස් කියලා කියන්නේ සාමාන්‍ය සහකාරය. සහකාරී. එහෙම යන සත්‍යයා දීගං අද්ධාන දිග ගමනක් ඇති සංසරං සංසාර නෙමෙයි මේ සංචරණය සංචරණය භාව අඤ්‍යතා භාවං මේ தත්ත්වේ ඉඳලා අනිත් தත්ත්වේ ඉත භාව අඤ්‍යතා භාව අර අර බික්කු ඥානানন্দගේ දේශනයක් තියෙනවා මේ ඔය ඊළඟ සතියත් ඒක ඇහෙන්න දාන්න බොහෝ කලකින් ඒ උත්තරමගේ දේශන ඇහුවේ නැහැ ඉත භාව අඤ්‍යතා භාවං සංසාරං නාසිවත් ඒ සංසාරේ පහු කරගෙන යන්න බෑ කියලා ඒත් තණ්හාව දෙවෙනි කොටයි සත්‍යය ඒ ඒ තණ්හා උපාදාන දෙකේ බිහිරෙන. ඊට පස්සේ අපි જાතියකට ඒ කියන සාකච්ඡා කරලා ඉවරලා જાති જાතිය කියන එකට එමු જાතියේ ඒත් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. බොහෝ දේ තියෙනවා. බොහොම පිං මේ ධර්ම සාකච්ඡාවට බොහොම පිං අප්‍රමාණ කෘතඥතාවයක් ඇති වෙනවා. බුදුසසුන සාකච්ඡා කරමු. තිරුවන් සරණයි බොහොම පිං සචිදතුමනි අපට ඉතා හොඳින් පැහැදිලි කළ දුන්නට මම ගෞරවයෙන් යොමු වෙනවා ජයන්ත මහත්මයාට ඔබතුමාගේ අදහස් සහ ප්‍රශ්න අපට දැන්වල සාකච්ඡාවට මුල ආරම්භයක් දෙන්න කියලා තිරුවන් සරණයි. තිරුවන් සරණයි සචිදතුමා ඇතුළු හැමෝටම ඉතාමත්ම ගැඹුරු කොටසක් සාකච්ඡා කළ බවක් තමයි තේරෙන්නේ අපි වචනයෙන් පුරුදු කරගෙන යනවා තණ්හාපච්චය උපාදාන আদি වශයෙන් පටිච්ච සමුප්පාද ධර්මයන්. නමුත් ඒවා තේරුම් ගන්න බලනකොට තමයි තේරෙන්නේ ඒ වගේ තියෙන ගැඹුර මොකද්ද කියලා. දැන් සත්‍යතුමා පැහැදිලි කරා වගේ ඊටාත්ම ගැඹුරු තැනක් සරලව පැහැදිලි කිරීමට අමාරුයි කියලා කියනවා. නමුත් සත්‍යතුමා මම හිතනවා අපිට යම් විදිහකින් ඉඟියක් අපිට හිතන්න තැනක් මතු කරලා දුන්නා. යර්නින් කියන වචනයත් එක්ක කොහොමද මේ තණ්හාව උපාදානයකටපත් වෙන්නේ කියන එක. ඉතින් අපි දන්නවා සත්වයක් ඉපදෙනවා කියන අපි හිතුවොත් එහෙම මේ නවසත්තාවාස කියන කොටස් වල යම්කිසි විදේකී යම් යම් ප්‍රතිසන්දියක් ඇති වෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම හේතු වෙන්නේ උපාදානය කියන එකයි. ඒ උපාදානය නැත්නම් ඉපදෙන්නේ නැති බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් ඒක තේරුම් ගත්තා කියන්නේ අපිට නාමිකව වචනයෙන් අපිට යම්කිසි අදහසක් ගන්න පුළුවන් කොහොමද ඒක දේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මම කැමතියි තවත් කල්යන මිත්‍රිංගුත් ඒ පිළිබඳව අදහස් තියෙනවා නම් දැනගන්න. මේක තේරුම් ගැනීමට ඉතාම සියුම් වූ දුෂ්කර වූ ධර්මයක් හැටියට තමයි තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වේ කතාවමයි. ඉතින් ඒකෙන්ද අපි තවදුරටත් ගවේෂණය කළ යුතු කොටස් තමයි මේ සූත්‍රේ පුරාම තියෙන කියන එකයි අවබෝධ වෙන්නේ. වගේම අද අද සාකච්ඡාවට වාජනය කරපු නැත්නම් සත්‍යතුමා විස්තර කරපු ටිකත් ග්‍රහණයට නැවත නැවත මම හිතන ශ්‍රවණය කිරීම හරහා තමයි අපිට ටික ටික තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියලා හිතනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං ජයන්ත මහත්මයා. මම ගෞරවයෙන් ගමු වෙනවා අපේ ධර්මශ්‍රී ආත්මශ්‍රී මහත්මයාට ඔබතුමාගේ අදහස් අපට දෙන්න කියලා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අදම බොහෝ සතුටුයි, තාම සතුටුයි සතියතුමා අපිට විශේෂයෙන් මට ඕනම කරලා තිබුණා විශ්ද ගන්න ඕනම කරලා තිබ්බ වැදගත්ම තැනකට ඉතා වචිනා විස්තර කිරීමක් හිතන්න පොළඹවන තේරුම් ගන්නද අරමුණු කර ගන්න ඕන පැත්තක් තමයි මේ පෙන්වලා දුන්නේ. ඉතින් ඇත්තෙම මෙතන අර ඒක තැනකදී කියුනේ වාසය උපාදාන කරගන්නවා කියලා ගිනිසිලුව අන්න ඒ වගේ ඒ කාරණේ උපාද ඒ ආකාරයට මේ උපාදානය අපිට ඒකට හේතු වුණු වේදනාව ඒකම වෙලාගෙන ඒකම ඒකත් එක්කම බැඳී යාම මෙන්න මේ අවස්ථාව තමයි තවදුරටත් මෙතෙන්දි මට තේරුම් ගන්න ඕනේ කියලා තියෙන්නේ. ඉතින් මම උත්සාහයක් දරන්නම් මේ ලැබුණු තොරතුරුත් එක්ක තවදුරටත් කාලය අවශ්‍යයි මේ වෙනුවෙන් හිතලා බලලා තවදුරටත් තේරුම් ගන්න කියලා තමයි කියන්නේ මේ වෙලාවට. එවන් සරණයි බොහොම පින්පත් උසේ මහත්තයා මම ගෞරවයෙන් දිල්රුක් මහත්මයාට යොමු වෙනවා ඔබතුමාගේ අදහස් අපට දන්වන්න කියලා තිරුවන් සරණයි. තිරුවන් සරණයි හැමදෙනාටම සත්‍යජීතමනි සේන මහත්මිය සමා වෙන්න මම අද සාකච්ඡාව ටිකක් ප්‍රමාදුන සම්බන්ධ වෙන වෙනත් ධර්ම වැඩසටහනක් උදේ මේ අපේ පළාතේ වෙච්ච නිසා සමා වෙන්න මම පසුවට සම්බන්ධ වෙන්න ටිකක් සාකච්ඡාව තේරුම් ගත්තට පස්සේ තිරුවන් සරණයි. හොඳයි බොම්පින් අපිට දෙන්නවට දිරු මහත්මයා මම එහෙනම් ගෞරවයෙන් යොමු වෙනවා බ්‍රුනෝ මහත්මයාට ඔබතුමාගේ අදහස් අපිට දෙන්න කියලා දරුවන් සරණයි දරුවන් සරණයි සියලු දෙනාටම සතුටුමාතුරු මේ මාත් අහන් හිටියා මේ සැහැන්න අවධානයේ ඔතක මටත් තේරුණ මේ කොච්චර වටිනවාද මේකේ තියෙන ස්විම් තැන් මේ තව සාකච්ඡා කරන්න පුළුවන් නම් කියන එක තමයි මේ තේරුම් ගන්න අපහසු තැන් ගන්න තියෙනවා දැන් පතිතුමා දෙනත් මම යමු වෙලා ප්‍රශ්නයක් හැදෙපට ඉදිරිපත් කරන්න කියලා හිතේ කොහොමද දැන් උපාදානයේ සංහාව නිසා උපාදානය වෙනවා කියන එක පැහැදිලි සාමාන්‍යයෙන් තේරෙනකොට දැන් උපාදානය මේ ලෝකෝත්තර ධර්ම වලට හැරෙන්න අනිත් තේරම ලෞකික ධර්මයන් තේරම උපාදාන කරගන්නවා කියන එක වගේ එකක් තේරෙනවා. ඒක බලනකොට සාමාන්‍ය. එතකොට මේක මේ උපාදානය මේ පේන්න තියෙන උපාදානයත් කාම සංහාව එක්කම තියෙන එකක් වගේ. එතකොට කාම සංහාවක් නැත්නම් උපාදානයක් සිද්ධ වෙන්න බෑ කියන එක. එතකොට මට නම් තේරුණා නෑ ටීවී එකක් කිම් ටීවී එකේ ඇත්තෙන්දි බාධා කරන්නද ඔබතුමා? ඔව් ඔව්. එහෙමයි. ඔව්. දැන් අනාගාමි කියන ඒ තේරවාදත්වයේ නැත්තම් කා අපි දැන් මේ නමක් දීලා තියෙනවානේ. තේරවාද හැටියට අපි නමක් දීලා තියෙන. ඒ අපි හිතමු ඉතත් අපි හිතමු විසාක කියලා. ඒ විසාක ඇත්තා නැත්තම් ඝටිකාරතුමා ඒ ඇත්තන්ට තිබුණේ නෑ කාම. නමුත් උපාදාන තිබුණා. අනිතෙන්දි තමයි භවතණ්හායන්නේ. භවතණ්හායන්නේ එතෙන්දි. එතකොට උපාදානය ඒ චත්තවාද උපාදානෙ එන්නේ තෙන්දි. එතෙන්දි නොයත්තන්ට. එතකොට කාම තණ්හාවම මුලින් ගොරෝසු හරියෙන් එන්නේ මේක තමයි. නමුත් අපි තව ටිකක් හිතමු ගැන බුදු සරණයි. කතා කරන්න ඔබතුමා. තේරුම් ගන්න මේ හරිත මේක දැන් අපි මට මම හිතේ අර ගොරෝසු මට්ටමේ හැදෙන විදිය තමයි මම මේ කල්පනා කරේ අර බව තණ්හාවට පැත්තට යන්න කලින් අර මූලික මට්ටමේ තියෙන එක. එතකොට මේ මූලික මට්ටමේ තියෙනකොට මම අපි දැන් රූපවාහනියක් ගත්තා කියනකෝ ඒ රූපවාහනියකදී රූපවාහනිය අපි උපාදාන හැටියට ගත්තොත් ඒ රූපවලට තියෙන සංහාව නිසා තමයි අපි රූපහානියක් අදාගන්නේ. මොකක් හරි ඒ ෆෝන් එකක් හරි ඒකේ තියෙන ෆෝන් එක අපේ කරගන්නේ ඒකේ තියෙන අපි ඒක ඒක ඇස්සේ තියෙන ඒක එක්ක අපි ඒක යූස් කරනකොට තියෙන යම්කිසි තණ්හාවක්. එතකොට එහෙම සාමාන්‍ය වුණු සම්බන්ධයක් තියෙනවා කියන එක තමයි තේරෙන්නේ මේ තණ්හාවයි උපාදානය කියන එකට. දැන් වාහනයක් වුණත් අපි මගේ කියලා කියන්නේ මේක මගේ මේ මගේ ගේ කියලා ගත්තත් දැන් ඒක මට අයිති කියලා ඔප්පු කරන්න ඉතින් වාහනේ රෙජිස්ටර් කරපු කොලක් මොකක් හරි තමයි පෙන්වන්න වෙන්නේ. ඒකපොට අපි කවදාකවත් කියන්නේ මේ මේ කොලේ මගේ කියන්නේ. එතකොට අර ලොකුවට පේන්න තියෙන දේ තමයි අපි දකින්නේ මේ මගේ කියන මට්ටමේ උපාදානය වෙන්නේ මට්ටමේ අර ආස්තේ තියෙන තණ්හාව කියන එක ඔහුට පේන්නේ නැති නිසා තමයි භවය හැදෙන්නේ කියන යොසලේ තමයි තේරුනේ. අර සියුම්ව තියෙන තණ්හාව නේද කියන එක කියන එක දැන් අයිතිවාසිකමක් හරි මොකක් හරි කියන්නේ කියත් වාහනයක අපිට අර්ථේ මේ මේ කොල යන්නේ මගේ නම්මට තියෙන්නේ කියන එකක් එහෙම පෙන්වනවා නම් එච්ච ලොකුවට ඒක වාහනේ මගේ කියා ගන්න දෙන්නේ නැහැ නේද වාහනේ මගේ කියුවට මම ඔප්පු කරන්න නම් ඒ කොලේ තමයි අරන් යන්නේ එතකොට සංහාව තමයි යතින් තියෙන්නේ මේ ලොකු උපාදානයකට ඒ වෙන්නේ අර ඒ වගේ එකක් තමයි වෙනවා මම මම හිතපු විදිහට වැරදි වෙන්න පුළුවන් සමහර විට. දැන් අරමුණු පැත්තෙන් බලනකොට දැන් ඔක රූප ඕලාරික මට්ටමින් යනවා කියන්නේ ඒක අරමුණු හැටියට බලදී අජස්තික ආයතන හරහවලට එන අරමුණ අපේ උපාදාන කරගන්න විදිය දැක්කාම හිතා ගන්න පුළුවන් මේ වේදනාවට තියෙන කැමැත්ත තමයි කියන්නේ ඒ ඒ ඒ අරමුණේ තියෙන වේදනාවට එක්ක සුඛ නම් ඒකට කැමති වෙන එකයි දුක නම් ඒකට අකමැති වෙන එකයි වෙනවා. ඒ ඒ වෙන එක තමයි අපිට නතර කරගන්න පුළුවන්කම තියෙන ඕනේ කියන ඔය තේරම මේ තියෙන කොට. එතකොට අර සුඛ දුක උපේක්ෂා කියලා එනකොට ඒ තුනම වේදනන් තුනම මුදිත කියන්නේ සාමාන්‍යයෙන් අර ඒකත් උපේක්ෂාවෙන් බලන්න ඕනේ කියන එක තේරෙනවා. එතකොට එතන උපේක්ෂා වේදනාව කියන එක නෙමෙයි ඒ වේදනාව කෙරෙහි මධ්‍යස්ත වෙන්න ඕනේ කියන එකත් තේරෙනවා මේ තණ්හාව පෝෂණය නොවෙන්න නම්. එතන ඒකෙන් එහා තමයි මම හිතන්නේ ඒක තණ්හාව මේ උපාදාන නොවන මට්ටමකට අයින් කරන්න පුළුවන්කම ඇති වෙයි වගේ එකක් තේරෙන්නේ. සතිතුමාගෙන් මම කැමති ඒ ගැන යම් කිසි පැහැදිලිකමක් කරන්න. තෙරුවන් සරණයි බොහොම පිං මම ඉතින් සතිතුමා පසු එක ගැන තව තවත් පැහැදිලි කළ දෙයි. මම ගෞරවයෙන් කැමති ආරාධනා කරන්න රොෂාන් මහත්මයාට ඔබතුමාගේ අදහස් අපිට දෙන්න කියලා දරුවන් සර්ණයි. දරුවන් සර්ණයි. ඇත්තටම සෑහෙන ගැඹුරු ධර්ම දේශනාවක්. ඒ පාදානය කියන එක නම් ඇත්තටම මට හොඳටම අත්දැකීමෙන්ම වැටහිලා තියෙන දෙයක්. ඒ කියන්නේ ලෝභ තමයි ඒක කොහොමද අර අධික තණ්හාවෙන් අර අල්ලා ගන්න ගතිය එන විදිය එහෙම આવහම තමයි ඉතින් ඒ යන ගොඩක් ඒ අනිත් පැත්තට යන්නේ ඒ එත දැන් අපි සාමාන්‍ය විදියට බණක් අහුවට කවදාවත් ඒකේ අපිට වෙනසක්වත් ඒ සමහරක් වෙලාවට තේරෙන්නේ නැති අවස්ථා තිබුණා දැන් මට නම්. එතකොට මේ උපාදාන වෙනවා කියන එකෙන් කොච්චර හානි වෙනවද ඒක තමයි අපි කොහොම හරි නැති කරගන්න ඕනේ දැන් අර අඩු අකුසලයෙන් වැඩි අකුසලයෙන් නැති කරගන්නවා වගේ කොහොම හරි අර උපාදානයේ කියන தત્ත්වය ආවොත් සමහර දේ ඒ දැඩිව අල්ලා ගැනීමෙන් ලොකු ලොකු හානි වෙන්න පුළුවන් අපිට මොකක් හරි දෙයකට ලොකු කැමැත්තක් ඇති වෙලා මම හිතන්නේ එක දවසක් අර ජයන්ත මහත්තයාත් ඒක මෙන්ෂන් කරායේ මම මේ මේ ධම්ම ඩිස්කෂන් එක ඉවර වෙච්ච ගමන්ම ඒක පැහැදිලි කරගත්ත අර අවස්ථා තුන අජෝසාය චිත්තති කියන තැනට එනකල්. ඒ කියන්නේ අර ඒකේ අවස්ථාවන් අභිනන්දති අභිවාදති අජෝසාය චිත්තති. සමාවෙන්ට නෑ නෑ නෑ කවන්න මතක් කර දුන්නා. නෑ නෑ මට මට ඇත්තට මේ වචන මතට හිතින්නේම නෑ. මේ <laughs> ජයන්ත මහත්තයන් නම් ඒවා හොඳට මතක ඉන්නවා ඒක වරදක් නෙවෙයි ඒක වරදක් නෙවෙයි තේරුම් තියෙනවා දැන් ඒ ඒක තමයි දැන් අදත් ඇත්තටම මම ඇත්තටම සේන කන්නංගල මහත්තයත් එක්කත් අද කතා කරා සමහරක් වෙලාවට අපි අර වචන නැති වුණාට අපිට හැංගීමෙන් ඒ ඒ தත්ත්වය දැන් තියෙනවා දැන් මට මේ මම උදාහරණයක් විදිහට අර මම ඉස්සර කියලා තිනවා CDs වලට මම කොච්චර කැමැත්තෙන් හිටියද ඒව අල්ලගෙන හිටියද දවසක් අර අපේ අම්මා කිව්වා කියලා මේ මේ මොන ප්ලාස්ටික් කෑලි ටිකක්ද ඒ කියනකොට තමයි මට තේරෙන්නේ මේ කොච්චර වැරදි දෙයක්ද කියලා මං එතන හිතියේ තන නමුත් එතන අර ඒ දැඩිව අල්ල ගන්නවා කියන්නේ වැලියු එකක් දීලා තමන් නැති වැලියු එකක් දීලා තමන්ම මේ මම <laughs> මේ වචනේ කිව්වට කවදාවත් දන්නේ මම පරජාතකේ කියලා අපි ඉස්සරහට කියන්නේ. කියන්නේ තමන්ගේ ලොකු මාන්නකින් දැන් මම ඇත්තටම දැන් ওই සිංගප්පූරුවේ හම්බ කළා ලංකාවට ගෙනහිල්ලා අම්මලා තාත්තලාට අහන්න කියලා දීපු සීරීස් වගේ කොයි නන්දාමාලනේ ඒවා හැම ඉතින් ඒගොල්ලන් ඒගොල්ලන්ට කැමති කාටද කියලා දෙන්න ඇත්තටම එතනින් එහාට මට කිසිම ඇත්තම අල්ලාගෙන තිබ්බේ නැත්නම් මට කිසිම දුකක් ඇති වෙන්න විදියක් නැහැ. තව කෙනෙක් ඒකෙන් මියුසික් අහනවා කියන එක විතරයි මට සතුට වෙන්න පුළුවන් තත්ත්වය. ඉතින් ඉතින් මම කල්පනා කරේ ඉතින් මේ වගේ දේවල් ඇත්තටම ඕනතරම් උදාහරණ දෙන්න පුළුවන්. නමුත් මට තේරෙන්නේ දැන් මේ දැඩිව අල්ලා ගැනීම නිසා මේ කොච්චර පව කරගන්නවද කියලා. ඒ ඒ කියන්නේ ඇත්තටම මම සමහරකට අපේ අම්මගේ හිත රෙද්දවන්න තියෙන්නේ නැති වෙලේ මොකද මේ එයා කැමැත්තෙන් කවට හරි දීලා තිබුණා. ඉතින් මම දැන් ඒගොල්ලන් අනුදිස්සු එක කියන්නේ මගේ මාන්නය නිසා මම වැඩිව අල්ලගෙන හිටපු එකක් කියලා තමයි මම මේ උදාහරණය අය මතක් කරේ. ඒකයි ඒ උපාදාන කියන සත්‍ය සාමාන්‍ය ලෝභ ක්‍රමට වඩා ඉතින් කොහොම මේ අධික ලෝභයයි ඊපස්සේ පුදුම බදලා අල්ලගෙන ඉන්න ගතිය මේ ඒ වගේ දැන් බොහොම ගැඹුරින් බොහොම සුළු උදාහරණ අරගෙන අපිට පැහැදිලි කර දෙනවට ඇත්තටම බොහොම පිං මේ මේ මණ්ඩපයෙන් තමයි ඉතින් ගොඩක් දුරට මගේ ධර්ම ඥානය නම් වැඩි වෙලා තියෙන්නේ ඒක මේ ඊට අමතරව ඉතින් වචන නැති වුණත් කොහොම කොහමරි අපි ඉස්සරහට යන්න තමයි අපි හිතාගෙන ඉන්නේ මම තුන්වන් සරණ අර තව දුරටත් අහගෙන ඉන්නවා තෙරුවන් සරණයි බොහොම පින් රසන් මහත්මයා ඔබතුමාගේ තා වටිනා අදහස් වලට පොත්කිරකත් ලකීම ප්‍රැක්ටිකල් අදහස් වල මම ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා හසංග මහත්මයාට ඔබතුමාගේ අදහසත් අපේ ධම්ම සම්බුද්ධ සාකච්ඡාවට යොමු කරන්න කියලා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සේන මහත්මයා මම හිතන්නේ සංඝ මහත්මයා සම්බන්ධ වෙනකම් මට පොඩි ප්‍රශ්නයක් මතුණා ඒකත් සත්‍යතුමාගෙන් පොඩ්ඩක් තවදුරටත් විස්තර කරගන්න හිතුණා ඒ තමයි මේ නන්දියයි තෘෂ්ණාවයි කියන දෙක අතර තියෙන ලොකු වෙනසක් තියනවාද කියලා ඒ කියන්නේ අර අභිනන්දති අභිවදති අජ්ජෝසාය දිත්තති කියනකොට එතන කියන රූපේ අභිනන්දති කියලා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහම කියලා එතෙන්ද කියනවා යා රූපේ නන්දි තදුපදාන. එතකොට එතන තදුපදාන කියලා කියන්නේ ඒ මේ යමක් කෙරෙහි නන්දියක් ඇති වෙනා නම් ඒ උපාදානයයි කියලා. එතකොට අපි කොහොමද මේ ඒ අර යර්නින් කියන එක දෙතනත් බලපාන්නේ තණ්හාවයි නන්දියයි කියන දෙක වෙන් කරගන්නත් කියන එක පොඩ්ඩක් මතු කරගන්න කැමතියි සත්‍යිතමුනේ ඔබතුමාට අපහසුයක් නැත්නම් ඒකත් අපිට විස්තර කළා. සර්වන් සර්මයි. තෙරුවන් සරණයි බොහොම පිං මම හිතන්නේ එහෙමනම් අපි සජිතතුමාට යොමු වෙමු ආසංග මහත්මයාගේ කතා දෙහෙන්නේ නැති නිසා සජිතතුමනි ජාත මහත්මයා ඊටවටක ප්‍රශ්නයක් ඇහුවා අන්තිය තෘෂ්ණාවත් ඒ ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං තෙරුවන් සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා උන්වහන්සේගේ අවබෝධය තමයි අපි මේ යන්තම් හරි හොයලා බලන්නේ දැන් අර කලින් බ්‍රුණෝ මහත්මයා කියපු කාරණේත් අපි එනවා අර තණ්හා මූලක නව ධර්මයේ මේ සූත්‍රෙදි විශේෂයෙන් කතා කරනවා. තණ්හම් පටිච්ච පරියේෂණං ඒ මදි හින්දා දැන් තියෙන தත්ත්වය මට අගේ කරන්න බෑ. මගේ දැන් තියෙන தත්ත්වය මම මෙතෙක් අහපු ගිහි මදි මගේ දොර මීට වඩා හොඳ එකක් වෙන්න පුළුවන්. එතකොට මට ඉක්මනින් මේ වැඩේ කරගන්න පුළුවන්. මගේ පළස වෙනස් වෙන්න ඕන, මගේ පුටුව වෙනස් වෙන්න ඕන කියලා ඒ වගේ අර උවනා තත්ත්වයක් ඇති වෙනවා මේ தත්ති මදි වුණා. ඒකයි ඌනෝ කියන්නේ. එතකොට තන්නම් පටිච්ච පරියේෂණං. ඒ නිසා හොයනවා. අපි ඒකට කියන්නේ තෘෂ්ණා මූලික නව ධර්ම නම් කරුණේනවා නාමයක් කියනවා පරිශ්‍රම් පටිච්චලාභ හොය නිසා ලැබෙනවා ලැබුණාම ඡන්දය කැමැත්තක් ඇති ඊට පස්සේ වඩා ලං කරගන්නවා ඊට පස්සේ ඒක වෙන කෙනෙකුට තියෙනවට කැමති නෑ ඒ සමාන අපි ඒකට එමු ඒ නිසා අපි ඒක දෙන් දෙනකොට ඒ ප්‍රශ්න ඔය බොහොම හොඳට විස්තර කරා කල්යාණ මිත්‍යා අපි ඒකට එන්න පුළුවන් නන්දී කියලා කියන්නේ සතුට වෙන අර අභිනන්දතිමයි අගේ කිල්ලක් වෙනවා. ඒක මං අගේ කරන මෙච්චර කලක් මේක දැනගෙන හිටියේ නෑ මේ බලන්නකෝ මේක කොච්චර හොඳද. අපි හිතමු ගෙදෙත් ගෙදර තින්ත ගන්න ඕන. මං ඒක දන්නේ නෑ මං සාමාන්‍යයෙන් තිබිච්ච ස්ටෑන්ඩඩ් තින්ත තින් එකක් කරන් ගා. නාව හෝ වයිතරි මොනවා හරි එකක් අරන් ගා. නමුත් ඊට පස්සේ මම දකිනවා වෙන ගෙදරක නැත්නම් ටිබෙටන් පන්සලක ඊට වැඩි ලස්සනට ප්‍රින්ට් ගහලා තියෙනවා. නැත්නම් අරහවලාගේ ගෙදර හොඳට ඒ කලර් එකට මං කැමති. ඊට පස්සේ මම ඒක හොයා ගන්නවා. ඒක කොහොමද කියලා. හાર્ඩ්වෙයාර් ෂොප් එකට ගිහිල්ලා ඒකත් අහන මේ කලර් එක ගන්න කොහොමද කියලා. ඒක හොයා ගන්න. ඒ තමයි තණ්හම් පටිච්ච පරිේශනම් පරිේශනම් පටිච්ච ලාභෝ. ඒ වගේම අර නන්දි කියන එකත් එන්නේ ඒක. ඒ විදිහට. දැන් අපි ඉගති පාට අභිනන්දනය කරනවා. ඒත් ඒකට හේතුවක් වෙලා තියෙන ඔය එක්ක සතර පුරුද්දෙන් පුළුවන් අර ඇහැ ඇහෙන් වර්ණයක් ගියාම අර මොලේ තියෙන සෛල චංචල වෙන හැටි වෙලා අනුව තමයි මම ඒකට කැමැත්ත දක්වන්නේ. නාම රූප විදිහට බැලුවොත් අපි ඉගෙනගත්ත අර frontal lobe එකේ කියලා ඒක වැඩි වැඩි වශයෙන් උත්තේජනයක් කරනකොට ඒ පාටට මම කැමති වෙනවා. හැබැයි පාට කැමති වෙන්න මට දෘෂ්ටිත් ඇවිල්ලා තියෙනවා. කවුරු හරි කියන අර පාට හොඳයි. නැත්තම් කවුරුත් අගේ කරන කෙනෙකුගේ ගෙදරක් ඒ පාට තියෙන්නේ. මගේ මාත් එක්ක අමනාප කෙනෙක්ගේ ඉදිරියේ පාට තිබුණොත් මම ගන්නෙ නැහැ කෙනෙකුට උනාට. ඒ නිසා මගේ මගේ කැමැත්ත කියන අනුව තමයි ඊළඟ තන් ඊළඟට අභිනන්දනය වෙන්නේ. ඒක තමයි නන්දී වෙන්නේ. අයිචුතේ මං කැමැති කෙනෙකුගේ පුතෙක් හෝ දුවක් ලස්සන ගීයක් කිව්වොත් ලස්සන ගීයක් කිව්ව මං ඒක අගේ කරනවා ඒක මා අකමැති ඇත්තේ ගැත්තේ ගිදුවේ පුත කියලා දිනුවොත් මං කියනවා ඒ විනිශ්චයකාරවරු පක්ෂග්‍රාහී වුණා හැකි මොකක් හරි මං ඒකට තර්කයක් නීතියක් මං හදා ගන්නවා ඒකේ කැමැත්ත අනුව නන්දියක් ඇති කර ගන්නවා ඒ විදිහ තමයි ඒක වෙන්නේ ඒක තමයි අභිනන්දති කියන්නේ. ඒක ඒක මට අගේ කරන්න පුළුවන් පසුබිමක් කරලා තියෙනවා. එකමදී මට අගේ කරන්න පුළුවන් පසුබිමක් එන්නේ දැකි විදිහටම මට ඒක දෙන වින්දනය අනුව. වින්දනය කියන්නේ ඒක මානසික වින්දනයක් වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු ඩොලර් 100 කොලයක් හම්බුනහම පත්තරයකට වඩා ඒක මගේ ළඟ තියෙන අපි තු නිව්යෝක් ටයිම්ස් පත්තරේ. ඒක අවුන්ස් 16ක් විතර බරයි කියලා හිත. ඩොලර් 100 කොලේ අවුන්ස්යක්වත් නැහැ කියලා හිතමු. එතකොට අර පත්තරේ අපි තුමන් කැමැතිම පින්තූරයක් එක තියෙනවා ඊට වඩා මේ ඩොලර් 100 අගේ කරන්නේ අන්න ඒක අර මනසේ තියෙනවා ඩොලර්සි අභිනන්දනය කරන විදිහ. අර ගෞරවනීය භික්ෂුන් වහන්සේ ඔක කියව පොඩි ළමයි රුපියල් 50ක් තිබුණොත් එයා ඒක මොකක්වත් දන්නේ නැහැ කියලා. ඔය ඇත්තහොම් කන් දෙන්නේ. ඒ වගේ මේ මානසික දැන් ඩොලර් 100 අගේ මගේ මනෝ දන්නවා. ඒකයි ඩොලර් 100 අභිනන්දනය කරන්නේ. ඒ ඩොලර් 100 අභිනන්දනය කරන්නේ රූපයෙන් නෙවෙයි. ශබ්දයෙන් නෙවෙයි. ගන්ධය අනුව නෙවෙයි. ඩොලර් 100 සමහර දුර්ගන්ධයක් වෙන්න පුළුවන් කාගේ හරි අතින් ඇවිල්ලා එතකොට ස්පර්ශය නෙවෙයි ඒකේ අගේසා ඒකෙන් මට කරන්න පුළුවන් වැඩ ඒක මට දෙන අගය ඒකෙන් මං ලොක්කික් වෙන හැටි ඒක මට පහසුකම් සලසනවා කියලා හිතන හැටි යන නන්දියක් ඇති ඒ නන්දිය අනුව උපාදානයක් ඇති කරගන්නවා. ඒ ඩොලර් 100ට උපාදාන වෙන්නේ මෙහෙමයි. නැත්තයි කි රූප එකේ තියෙන මේ රූප හරි ඇඳපු රූපේ නිසා හරි නෙවෙයි. අභිනන්දති කිව්වේ ඒක. ඒ తත්‍ර තත්තහ අභිනන්දිනේ කිව්වේ. ඒ ඒ තැන් ඒක අගේ කරන ඒ අගේ කරන්නේම ඒක මට දෙන වාසිය අනුව. දැන් දැන් කෙනෙකු අගේ කරන රන් ඔටුන්න සිදුහට්ට කරදරයක් විදිහට පෙන්වන්නේ. ඒකේ ආනන් අභිනන්දනය කෙරේ නැහැ. ඊළඟ සතියේ උතුණු එයාගේ අභිෂේක උත්සවයේ තිබුණා. රටම ලෑස්ති වෙලා හිටියා. නමුත් සිදුහත් අවුරුදු 29 එයාට ඒක ඒක දෙයක් උන්නේ එයාට ඒක අභිනන්දනය කරන්න බෑ ඒ උත්සවේ නම් වෙන කෙනෙක් නම් ඉතින් ඉන්න හැටි, පළසි යන හැටි, අනිත් පවන් සලන හැටි ඒකට පොර බදපු අයත් පේන්ට උදාරුවට ඉන්න හැටි අර CD කතාව කියන්නේ මොනවද කැසට් පටි කතාවට සමානයි. එයාට ඒක ඒකාරිතින් ප්ලාස්ටික් තිබුණේ නමුත් එයාට ඒක පෙනුනේ අර ඒකට කියන්නේ අල් උදේ පාන්දර පැත්තකට දාපු කෙල ටිකක් වගේ කියලා. ඒ தත්ත්වයෙන් එයා දැක්කේ. ඒ දැකිල්ල කොච්චර ලෝ මිලියන ගානකට සුව සලසනවද මුළු විශ්වයේම. එතකොට මේ අභිනන්දනය වෙන්නේ Tamanට ඒ මං හදාන භවය අනුව තමයි වෙන්නේ. මම හදාගන්න මට රඟපාන්ට තැනක්. අපි ත්‍රිපිටකයට කැමති නේ ධර්මයන්. අනිත් අය දන්නේ ඇටි ඉගෙන ගන්න හැටියට ඒ ඇත්තන්ගේ සුද්ධ ඒ ආගමික ග්‍රන්ථයට ඒ කට්ටිය ආදරය කරනවා. ඒ දිව්‍ය රූපෙට ආගේ කරනවා කරනවා අපි හිතමු ලාඕසේ හරි නැත්නම් චීනයේ හරි තායිවානයේ හරි වියට්නාමයේ හරි තියෙන ඒ ආගම් තියෙන ඒවට ගැලපෙන ಜಾති පින්තූර හදා ගන්නවා රතු ඉන්දියානු ಜಾති කියන්නේ ඒ කටට ගැලපෙන විදිහට ගස් හදා ගන්නවා ඒකට අභිනන්දනය කරනවා අපි බුදුහාමුදුරුවෝ පිළිමයට අභිනන්දනය කරනවා ඒක සම්පූර්ණ මානසික ක්‍රියාදාමයක් වුණා. මේක අගේ කරන්නේ මේ මං හදාගන්න කතන්දරිය අනුව. ඒ නාට්‍යේ මට කොයි තැනක ඉන්න පුළුවන්ද මං හදාගන්න අපි බැලුවොත් හෙළ බෞද්ධ තේරවාද සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ත්‍රිපිටකයත් එක්ක යන කට්ටියක් අපි දැන්. ඒ පරිසරය අනුව මට දැන් ආගමික මධ්‍යස්ථානිකුත් තියෙනවා නම් එතන මට තියෙන තැන මේ ධර්ම සාකච්ඡාවේ මට තියෙන තැන. මගේ ගුරුවරයෙක් කියනවා rights are entitlement ඔක්කොම අත්හරින්න ඒතර සත්‍ය අවබෝධ වෙනවා කියලා. ඒක බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඒක තාම කිට්ටුවන්තයන්ට ඒක කියන්නේ. ඒතර අභිනන්දනය කරන්ට මම හදාගන්න පරිසරයක්. ඒ පරිසරය අනුව තමයි අභිනන්දනය සිද්ධ වෙන මා හිතනවා ගුණා පැත්තට කතා වුණා කියලා සම්මා සම්බුදු සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං සජිතතුමා මම නැවතත් ගෞරවයෙන් ආරාධනා කරනවා හසංග මහත්මයාට ඔබතුමාගේ අදහස් අපට දෙන්න කියලා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ආරක්ෂක දිනකට මේ අවසරයක් තිබුණා අතට මම අද මේ වෙනත් තැනක ඉන්න කෙනෙක් ගොඩක් කතා කරන්න බැහැ මම සත්‍යතුමා කිව්ව එක දෙයක් සම්බන්ධව තව පොඩ්ඩක් විස්තරයක් ආගෙන ඒකට කතා කරන්න ඕන කියලා ඔළුවට ආවේ උන්ට අද මම එළියේ ඉන්න හින්දා මට ඒකට අදාළ කරුණු මොකුත් මේ හොයාගන්න බෑ ඉක්මනින් එඳ මම ඒ ගැන ලබන සතිය පොඩ්ඩක් අවස්ථා හම්බුනලා කතා කරන්න තේරුම් ගන්න. දැයි සම්මා සම්බුදු සරණයි මම කතා කරන්න ඈ ඊළඟ එකට යමු කියලා හිතුණා දැන්. එහෙම කමක් නැහැනේ. එහෙම හොඳ එහෙම හොඳ සජිතුමයි. ඔන්න මේ අර උපාදාන භව වගේම වැදගත් තැනක් මේ. ඕම හොඳින් අපි මගේ වචන හොඳ නැති වෙන්න පුළුවන් මම උත්සාහ කරන්න. ජාතිපච්චා ජරා මරණං ඉතිකෝපනීතං බුත්තං. ඒ විදිහට කිව්වා මේ ජාතිපච්චා ජරා මරණං කියලා කිව්වා බුදුහාමුදුරුවෝ කියන්නේ ආනන්දහන්ට. සදානන්ද තන්න ආනන්ද කියන එකයි ආනන්දය ඉමිනාපියේ තම් පරියායන මෙන්න මේ විදිහටත් මෙන්න මේ ක්‍රමයටත් වේදිතබ්බන් දැනගත යුතුයි යථා ಜಾති පච්චා ජරාමරණ ಜಾතියක් කියලා එකක් ඇති වෙච්ච නිසා පරණ වීමක් සහ ඒ ශරීරයෙන් ඉවත් වීම සිද්ධ වෙනවා ඒ ජරා මරණ කියන එකට මේ වෙලාවට සුදුසු වචනේ කියලා හිතුවේ. ඒක අපි දැන් ජරා මරණ වචන දන්නවා. පරණ වීමක් ඒ ගත්ත ශරීරයේ පරණ වීමක් සහ සම්පූර්ණයෙන් ඉවත් කිරීමක් සිද්ධ වෙනවා. ಜಾති ආනන්ද නාභවිස්ස මේ ಜಾති කියන ස්වභාවය මේ විශ්ේ තිබුණේ නැත්තම් ඔන්න ඒක වචනට දැන් ඇස් ඇරලා ඔය බලාකුළු පසාරු කරගෙන යන්න ඕන ටිකක් ඈතට. ගෙදර වහලේ හිල් කරගෙන ටිකක් ඈතට යන්න ඕන. බෞද්ධ ස්ත්‍රී පුරුෂ වික්ෂුණ භික්ෂු භාවයන් බැලුම් බෝල වගේ පුපුරව හැරලා. මෙන්න මේ විදියට දැනගන්න. ಜಾති කියන එක මේ ඉපදෙන සත්ත්ව ස්වરૂපයක් කියන එක නැතිබුණා නම් සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කොයිම විදිහකටවත් ඒ හටගන්න විදිහක් තිබුණ නැත්තම් සබ්බතා සබ්බං කොයි ක්‍රමයකින්වත් තිබුණ නැත්තම් කස්සති කිම්හිති කාටවත් කවුරුන්ට හෝ කොතනකෝ දේවානන් දේවත්තාය දෙවියන් අතර ඒ දේවත්වයට යෑම සඳහා දේවත්ව බවක් නැත්නම් ගන්ධබ්බානම් ගන්ධබ්බතා මම දන්නේ කවුද ඇත්තු කියලා අපි දන්නේ නැහනේ. ඒ ගන්ධර්ව කියන ඇත්තන්ගේ ගන්ධාර්ව බවට යන්න තත්වයක් නැත්තා. යක්ෂයන්ගේ යක්ෂ භාවයට, භූතයන්ගේ භූත භාවයට අපි දන්නේ ඒක තමයි manussානම් manussත්තාය. මිනිස්යන්ගේ මේ manussත්වයේ කියන manussත්වයේ කියන හිමනිටි කියන එක ඒවල් අර දැන් ඉමෝෂනල් එක නෙවෙයි ඈ ඒ වැලියු එක නෙමෙයි මෙතන තියෙන්නේ. මනුස්ස භාවය කියන එක නැන්නම්. සිව්පාවන්ගේ සිව්පා තත්වයක් නැත්තම් පක්ෂීන්ගේ පක්ෂි භාවයක් නැත්තම් බඩගාන සත්තුන්ගේ බඩගාන සත්‍යයක් නැත්තම් තේසංච ආනන්ද සත්තානං මම ඒ මේක තේරුම් ගන්නට අපි ආයෙනවා තේසංච තේසංච ආනන්ද සත්තානං ආනන්ද ඒ ඒ සත්වයන්ගේ තතත්ථාය ඒ බවට පත්වීම සඳහා ಜಾති නාභවිස්ස ඒ ಜಾති බවක් අපි දැන් අපි හිතමු අපි හිතමු ಜಾතිත්වයකට එන්න ಜಾති බවක් නොතිබුණා නම් සබ්බසෝ ಜಾතිය අසති හැම අයුරින්ම ಜಾති කියන தත්වයක් නැත්නම් ಜಾති කියන්නේ වර්ගයක් නැත්නම් ಜಾති නිරෝධා අපිනකෝ ජරණම් ජරා මරණම් පඤ්ඤායෙත් ඒ ಜಾති නිරෝධයෙන් ජරා මරණ කියන එක කියන්න පුළුවන් ඒ જાතියක් කියලා එක නැත්නම් ජරා මරණ සත්‍යයක් නැහැ. ಜಾති කියන එක තියෙන නිසා ජරා මරණ අටක. අර භෞතික විද්‍යාඥයෙක් හිටියා මේ ඔය චාල්ස් ඩාවින් කියලා. එයා භෞතික පරිණාමයේ හේතු කෙනෙක්. ඒ කට්ටියට තව ඈතට යන්න තිබුණා. තථාගතයන් වහන්සේ evolution of consciousness හොයන කෙනෙක්. ඒක හොඳට මතකේ තියෙනවා. ඒක තේරුම් ගන්නට මේ ಜಾති නාභවිස જાතියක් කියලා එකක් නොතිබුණා නම් කියන එක තේරුම් ගන්නට අපිට හොඳ තැනක් තියෙනවා. තථාගතයන් වහන්සේට নমස්කාරය වහන්සේ අසිරිමත් මතකද අපි මේ දීගනිකායේ මුල්ම සූත්‍ර සාකච්ඡා කරන මුල්ම සූත්‍රය තමයි බ්‍රහ්මජාල සූත්‍රය. මේ බ්‍රහ්මජාල සූත්‍ර සාකච්ඡා කරනකොට අපි ඉගෙන ගත්තා මෙහෙම දෙයක්. ඒකේ ගන්න තියෙන මම පාලිකට එන්න ඊට ගන්න තියෙන මේකයි. මතකද එතෙන් දික්කම් ලෝකයේ සම්පූර්ණ සංවට්ට සංවට්ට කාලේ මේක විනාශල විවාස විනාශල විනාශ වෙලා ගියාම ආබස්සරේ පමණක් ඇති කාලයක් තියා තියෙනවා. උතට හිතන්න. දෙවියන්ගේ දේවත්වයට එන්න දේවත්ව බවක් නැත්තම් ගන්ධබ්බත් බවක් නැත්තම් ඒ වචනම හදන සමහර යක්ඛත්ත බවක් නැත්තම් භූතත්ත මනුස්සත්ත බවක් නැත්තම් චතුප්පද ඒ කියන්නේ මේ කාලේ අපි හිතමු කර්ම ශක්තිය තිබුණා. ඩයිනෝසර්ස් කෙනෙක් වෙන්න බෑනේ කාටවත්. මොකද ඒක ඉවරයි. අයිසුගෙන් පස්සේ ඒක විනාශලා ගියා. ආභස්සරේ විතරක් තිබිච්ච කාලේ මනුස්ස જાති, දේව જાති නැහැ. මේ යුනිවර්ස් එකේ. ඔන්න බුදුහාරෝ ඒ කියන ඒ මේ දීගිනිකායි අපි මුලින්ම කතා කරපු සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය කියන මේන. හෝතිකෝ සෝ භික්ඛවේ සමයෝ භික්ෂුවරුනි මේ තරා කාලයක් උදා වෙනවා යම් කදාචි කරහචි එක්තරා එක්තරා කාල සීමාවක් අපිට දැන් මේ පොඩි පත්තර කැලෙන්ඩරයක් තියෙන්නේ ඒකෙන් මනින්න හදන්න බෑ අපිට ඔය ටික් ටික් ගන්න ඔර්ලෝසින් ටික් ටික් නොගන්න ඔර්ලෝසින් හරි මේ රෝලෙක්ස් එකකින් හරි හොයන්නත් බෑ මේක දැන් ඔක්කොම පිච්චිලා ගිහිල්ලා කාලයක් කියනවා මුළු පෘථිවියක් දැවිලා යනකොට කැලෙන්ඩර් ඉතුරු වෙන්නේ නැහැ කොහොමදවත් ඒතරත් කාලය කියන එක තියෙනවා ඒතකොට දීගස් අද්දුනු අච්චේන ගෙවිලා ගියාම කාලකට පස්සේ අයන් ලෝකෝ සංවර්ධති මේ විශ්වය දිගෑරෙන්න පටන් ගන්නවා. big bang එකකට එන්න පටන් ගන්නවා. big bang එකටත් වඩා මේ මොකද්ද කිව්වේ black holes එන්න පටන් ගන්නවා. සංවර්තමානයේ ලෝකේ මේ ලෝකය ඒ සංවර්ධනය වෙලා මේක පොඩි වෙලා විනාශ වෙලා යනකොට කපුරු බෝලයක් විනාශ වෙලා යනවා කියන්නේ. අයන් ලෝක යෙබුයේන සත්තා ආභස්සර සංවර්ධනිකා හොන්ති. ආබස්සර සංවත්තනික වෙන්නේ. එතකොට තියෙන්නේ නිකන් ගෑස් තත්ත්වයක් විතරයි සත්ව භාවයේ. ඒ වචනේ තේරුම් ගන්න විතරයි කියවලද? ඒ ඒ වචනට අහු වෙන්න එපා. මේ ධර්ම විරෝධී කියලා තන්ට තේරුම් ගන්නට මේ මනුස්ස ඔලුවක් තියෙන හින්දා, මනුස්ස මොලයක් තියෙන හින්දා, මනුස්ස භාෂාවක් කතා කරන හින්දා ඒ වචනේ කතා කරා විතරයි. තේ තත්ත හොන්ති ඒ එතකොට ඒ සත්වයෝ දැන් මැරලා ඔක්කොම දැන් කවු පින් හරි පව් කරපු ඔක්කොම මෙහෙලා ඉතින් තමයි යන්නේ. ඒකෙන් ඉතින් හැබැයි එහෙම කරා කියලා ඔක්කොම එක තැනකට යනවා කියලා හිතන්නත් එපා. ඊට පස්සේ ආයි ආයි කැර කෙනෙකුට වැරද්දෙනවා ඒතකොට. තේ තත්ත හොන්ති ඒ ඒ සත්‍යෝ ඒ බුයනික බොහෝ සෙයින් ඒ අත්තු එතෙන්ට ගියාම මනෝමය මනෝමය තත්ත්වයක් ඒ ඇත්තන්ට තියෙනවා. එතකොට අර සත්‍ය අවබෝධය කරගෙන ආවස්සර තත්ත්වෙට ගිය තත්පිතිය නෙවෙයි. පීති භක්කා එතනට එතකොට ඒ පීති ඒ මොකක් හරි තියෙන ඒක චෛත්‍යයක් කියලා දාන්න බෑ. ඒ එතකොට වෙන දෙයක් නෑ රිලැක්සේෂන් එකක් කරේ වෙන දෙයක් නෑ. කන්ට බත් නෑනේ. හුස්ම ගන්න දෙයක් නෑනේ. ඔක්සිජන් නෑ පෘථිවියම විනාශ වෙලා. පෘථිවිය නේ මුළු ලෝක ධාතු মালටි යුනිවර්ස් එකක් මේ ගිහිල්ලා යන්න. ආයේ අඹගස් ගැන පොල්ගස් ගැන ත්‍රිපිටක ගැන කතා කරන්න හේතුවක් වෙන්නේ නැහැ. සංඛාර මතකයේ තියෙන්න ඕන. සයම් පබා. එතකොට ඒ කත්තේ ඒ කත්තේ කියන රබ්බ ප්‍රභාවයක් තියෙනවා. ස්වයං ප්‍රභාවක් තියෙන අන්තලිකතර මේ අන්තරීක්ෂයේ නැත්නම් ස්පේස් එකේ ඒ තන්ට යන්න තියෙන අඩි අඩි කකුල් නෑ නියන්න නියපොතුනේ සුබත්ථායිනෝ සුබත්වයෙන් තම ස්ථාවර තියෙන චිරන් දීගම අද්දානන්තිත්‍ත්‍ටි බොහෝ කලක් කැලෙන්ඩර් අච්චුගේ විනාශ බොහෝ කලක් කියත් ඉන්නවා. ඒක මතකෙ තියෙන්න ඕන. ඔය තියෙන தත්ත්වයේ එනකොට ඒතර ආබස්සරත්වයේ විතරයි නම් තියෙන්නේ. දැන් අප මනුස්ස ස්වરૂපයන් අරගෙන ලිංගිකත්වයේ පෙරදරි කරගෙන ප්‍රජනනය කරපු සත්ව භාවයක් අරගෙන කරන දැඟලිල් දඟලන්ට තැනක් නැහැ අන්න ඒකයි බුදුහාම කිව්වේ ಜಾති කියන தত্ত্বයක් නොතිබුණා නම් ජරා මරණ විදියක් ඒක මනුස්ස ಜಾති කියලා එකක් නැහැ ඒ කාලෙ වෙනකොට. අපි හිතමු දැන් දැන් 2019 ව්‍යවහාර වාසිකල 2100 දෙනකොට කොහොම ගිනියලු වෙලා යනවා කියලා ඔය මොකක්කත්න සිරිමා බෝධිරුවන් වැලිසේ බුද්ධකයා පෘථුවිය පැසිෆික් සාගරය මේ මොනවද කියන්නේ කොන්ටිනන්ට්ස් ටික මොකක්වත් නැ පෘථුවියක් නැතිකොට පෘථුවියත් නිකන් ටෙනිස් බෝලයක් වගේ පිපිරලා ගින්දරට යකි දැම්මා වගේ යනවා පිහිටම එතකොට ජරා මරණ වෙන්න මිනිස් జాතියක් ඇති වෙන්න ඉඩියන්න හරක් జాතිත් නැහැ. එළු జాතිත් නැහැ. වෘක්ෂ දේවතා ඉන්නවනේ ඒ జాතිත් නැහැ. ඒකට මුළු මුළු විශ්වයම අලුදූවිලි බවට පත්වල ගියොත් ඒ මහා භූත රූප දියාරු වල දියවල පිච්චිල වාස්පල ගියොත් ඒ මේ කවුද කියන්නේ තාවතින්සෙත්ව සක්ක දෙවියෙන්දවත් ඒ නමක්වත් නැහැ. නිකන් ඒකට ඩෙන්ටිටි කාඩ් නැහෙනි. නමුත් ඒ තිබුණත් නැතත් අපිනේ නම දාලා තියෙන එකක්වත් නැහැ. ඒ කට්ටියට පහළ වෙන්න ලෝකේකුත් නැහැ. තථාගතවරයෙකුත් නැහැ. පෘථිවියකුත් නැහැ. කොහෙවත් නැහැ. ඒකට හිතලා බලන්න. අබසසංගත. ඒතර ජාතිපච්චා දරා මරණ වෙන්න විදියක් නැහැ. ඒතකොට ජාති තියෙන නිසා තමයි පරණ වීමක් සහ අයින්වීමක් තියෙන නිසා ඉගෙන ගන්න හොඳ තැනක්. ඒක තථාගත ධර්මය අනුවම මේ කතා කරන්න වචන වලින් උදව් කළා විතරයි ඔහුට ඔහු කතා කරන්න තෙලබසෙන් හින්දා ඒ වචන වල කිසි අගයක් නැහැ. තේරුම් ගන්නට. ආභත්සරයක් පමණක් ඇති කාලයක මනුස්ස ಜಾති හෝ දේව ಜಾති ඇත්තේ නැත. මොකද බ්‍රහ්මත්වයට උනත් පත් වෙන්නේ ඊට පස්සේ. ඒ සූත්‍රය විස්තර කළා. දිට්ඨිය හැදෙන හැටි කියනකොට. එතකොට ආනන්දහන් පුතා කියන්නේ මේ ಜಾති කියන එක තියෙන නිසා තමයි ජරා මරණ තියෙන්නේ. ಜಾති කියන එක නිරුද්ධ වෙලා ගියොත් එහෙම. ඒ කියන්නේ මනුස්ස ඔළු මනුස්ස ස්පර්ම් නැත්නම් මනුස්ස ගර්භාෂ නැත්නම් මිනිස්සු මොලයක් හැදෙන්න විදියක්. ඒතොත් තම ඒ නිසා ඒතොර ජරා මරණ කිදයක් ඇති වෙන්නේ නැහැ එතකොට. ඒ જાතිය තියෙනකොට තමයි ජරා මරණ කියන කැති වෙන්නේ. ඒ නිසා. ඒතොට ආනන්දාවක නොහේතම් බන්ති. එතකොට ජරා જાති නැත්නම් ජරා මරණ කියන එක නැහැ. තස්මාති ආනන්ද ඒ නිසා මෙතෙන්දී ආනන්ද ඒ සේව හේතු ඒතන් නිදානං මේක තමා මේකම තමා හේතුව මේකම තමා පසුබිම මේකම තමා මැනිෆෙස්ට් වෙන්න විදියවල තියෙන ඒස සමුදය මේක තමා පටන් ගන්නවල තියෙන්නේ ඒස පච්චෝ මේක තමා ප්‍රත්‍යය ජරා මරණස්ස ජරාවසා මරණී කියන එක වෙන්නේ එදන් ජාති ඒ කියන්නේ දැන් සත්‍ය ජීවිත තියෙන ශාරීරිය ඌට ආත්‍රායිටිස් හැදෙනවා නම් හැදෙන්නේ හාම කිලකල් වකුටු වල යනන වකුටු වෙන එක જાති කියන එක ලැබිච්ච හින්දා. නම දැම්මි වෙන කෙනෙක්. වෙන නමක් දැම්මත් ඒකේ විදිහම තමයි. මේ මේකට වොට්සන් කියලා නම දැම්මා, කමන ගේට් කියලා නම දැම්මත් මේකට වෙන්නේ ඒක. ඒස සමුදු ඒසපච්චෝ ජරා මරණස්ස දැන් ජාති. ඒතර මේ ගත්ත පෙනහල්ල, මේ ගත්ත දිව, මේ ගත්ත උගුර හැමතිස්සෙම සද්ද කරකව ඉන්න බෑ. තව ටික කාලෙක ඒක ඔක්කොම අතුරු දහන් වෙලා යනවා. උපාදානෙ තියෙනවා නම් බහුව හොයාගෙන යනවා. උපාදාන කියන්නේ ලං ලං ලංකර ගැනීමක් තියෙනවා. ලං වීමක් තියෙනවා. ඊට පස්සේ භවපච්චා ජාති. ඉතිකෝ පනේතං උත්තං භවපච්චා ජාති කියලා එකකුත් ආනන්ද කිව්වා. මෙහෙම දෙකුත් කිව්වා. තදානන්ද ආනන්දය තං ආනන්ද කියන එකයි තදානන්ද තං ආනන්දේ ආනන්දය ඉමිනාපි ඒතම් පරියායන මෙන්න මේ මේ ක්‍රමයට ඒ දේ මෙන්න මේ විදිහට වේදිතබ්බන් දැනගත යුතුයි යථා භව පච්චා ජාති. භවපත්තින් තමයි ජාතියන්නේ. භවෝහි ආනන්දනා භවිස්ස ඒ භව ඒ කියන්නේ භව කියන ඒ පවතින ස්වરૂපයක් නැන්නම් අපි ඩයිනසෝ භවයක් දැන් නැහැ. ඩයිනසෝ භවයක් නැහැ. නම් මේ වෙනකොට ඩයිනසෝ జాතියක් ඇති වෙන්න විදිහක් නැහැ. මෙතෙන්දි බුදුහාම දේශනා කරනවා භවෝහි ආනන්දනා භවිස්ස භව කියන එකේ නොතිබුණොත් එහෙම සබ්බේන සබ්බං කොයිම විදිහකින් හෝ සබ්බතා සබ්බං කවර කවර ආයතකින් හෝ ඒක නැන්නා කස්සති කිම්මිච කොහෙවත් නැන්නා පෘථුවියේ හරි මේ පෘථුවියේ හරි වෙන පෘථුවියක හරි ඕන තැනක සියතිදං කාම භවෝ රූප භවෝ අරූප භවෝ කාම මේ ඉන්ද්‍රියන් සහිත මැවිල්ලක් ඇති එක. මැවිල්ලක් කියලා කියන්නේ විසින් මාන කියන්නේ මගේ මෙවි පෙනිල්ලක් නැන්න, මත්වැලීමක් නැන්න. රූප භව. රූපත්තේ එන් එන් එක්කෙන රූපී පමණක් තත්ත්වයක් තියෙන භවයකුත් නැන්නා. දැන් ආබස්සර බලන ඉස්සෙල් බලන්න ආබස්සර තත්ත්වෙනකොට රූපී භව නැහැ ඒතකොට. අරූප භාත්‍ය සබ්බසෝ භවේ අසති හැමරීම භව තත්වයක් පවතින්නේ නැත්නම් භව නිරෝධා ඒ භව කියන එක නිරුද්ධ වෙලා ගිහිල්ලා නම් තියෙන්නේ. ඒ කියන්නේ මනුස්ස භව කාම භවයක් නේ ඒතොර. තවතින්සේ යාමේ තුසිත අපි නම් දීලා තියෙන තැන් තියෙනනේ මේ විඥානත්වය ඔය දැන් කිව්වේ නවසත්තාවක් විඥානත් තත්වයේ චලනය වෙන තැන් තියෙනවා. සංඛාරාන. සංඛාර අනුව විඥානත්වයට එක්ක ගිල මේ නාම රූප චලනයක් සිද්ධ වෙනවා. ඉත්ත භාවඤ්ඤතා භාවයට කියලා. මේ භවෙන් ඒ භවට යනවා. ඒ එහෙම ගන්න තත්වයක් නැන්න. දැන් මා කිව්වේ එකයි දැන් මේ සීලිම පලාගෙන වහලේ පලාගෙන මේ ලංකාව පලාගෙන උස්සට එළියටම යන්න ඕන. බලාගුණුත් එළියට යන්න කියන. ඒ කියන්නේ මේ මනෝමය රූපයක් නැවුවා විතරයි. භව නිරෝධා භව tattve නිරුද්ධ වෙලා ගිහිල්ලා තන් තියෙන අපිනකෝ ಜಾති පඤ්ඤායේත. ಜಾතියෙන් එකක් පැනවෙනවාද? ඔන්න ඒක ඇතුලින් බැලුවොත් එහෙම උපාදානත්වයක් නැන්නම් අහවලේ කැටියට ඉන්න ඕන කියලා උපාදානත්වයක් නැන්නම් එයාට භව එයාගේ හිතින් භවයක් හදාගන්නේ නැහැ. දැන් අර සංවර්ත කාලේ සිදුවෙන දේට වගේම තමයි ඇතුලේ මේ කොන්ෂස් එවලූෂන් එක වෙනකොට සිද්ධ වෙන්නේ. ඇතුලේ සිද්ධ වෙන්නේ. මේ කතා කරන මනුස්ස જાතිය තුල තියෙන මේ රූප වේදනා සංඥා සංඛාරා විඥානත්වයේ තුල ඒකෙන් අවශ්‍ය සංඛාරයක් වෙන ප්‍රඥාව දිගහැලා සමුදේ වය දැක්කුත් එහෙම ඒ භවයන් අගේ කරන්න උපාදාන නැති හින්දා මම තවදුරටත් ලිංගිකත්වයේ උදෙසා ප්‍රාර්ථනා නැහැ. ඇහෙන් රූපත් බැලීම උදෙසා ප්‍රාර්ථනා නැහැ. දිවෙන් රස බලන් ප්‍රාර්ථනා නැහැ. නහයෙන් ගඳ විඳින්න ප්‍රාර්ථනා නැහැ. ප්‍රාර්ථනා නැතුණාම ඒ ප්‍රාර්ථනා නැති නිසා භවයක් ගන්නෙත් නැහැ. භවක් භවක් භවයක් මනසින් නිර්මාණය වෙන්නේ නැහැ. විශේෂ අපි හිතමු කාම භවය අපිට තේරෙන භවයනේ. අර අර බ්‍රුණෝ මහත්මයා කියවේ එකයි කාමයේ මේ කාම එකමයි තණ්හා වෙන්නේ කියලා අනේ වගේ. තණ්හාව එකම උපාදානෙන්නේ කියලා. කාම තණ්හා ඒ තත්ත්වෙ ඉන්නේ නැහැ එතකොට. එතකොට මානසින් මේ தත්ත්වේ නිර්මාණය කරගෙන නැත්නම් කර්ම ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කර්ම ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් වෙනස් වුනහම කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනෝ. ඒ විඥානය බීජයක් ඇතුලේ තියෙනවා. එතකොට කාම තණ්හා ඉවර නම් ඒ කාම භූමියක් යාට කාම භවයක් නිර්මාණය වෙන්නේ නැහැ යාට. ඒතර කාම භූමියක් මනසින් නිර්මාණය වෙන්නේ නැත්නම් එයා කාම භූමි කාම જાතියකට එන්නේ නැහැ. ඒතර ධානී පුජ්‍යලේ මේ රූප භවයට ආයිබෝවන් කියන්නේ විදියට ගුඩ් බයි කියන්නේ විදියට මම මේ තේරෙන බසින් කිව්වේ ධර්ම සාකච්ඡා අගේ නොකරන්ත නෙවෙයි රූපත්‍ය සබ්බ ස්වરૂපානං අත්තංගම නානත් සංඥානං අමනසිකාරං හුදෙකලාව හිතන්න වෙනවා මෙත් සිතත් කරුණාවත් ඇතිව. මෙත් සිත කරුණා නැති හිතුවොත් නිකන් වියලි දාර්ශනිකයෙක් බවට පත් වෙනවා. සීල ඉන්ද්‍ර සංවර සහිත හිතන්න ඕන බුදුහන්ට ආදරෙන්. ඒකට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා කියලා හිතෙනවා. ලෝකයට ආදරෙන් කරුණාවෙන්. ඒතූර්තේ කාම භවෝ රූප භවෝ අරූප භවෝ සබ්බසෝ භවේ ආසිතී භව නිරෝධා අපිනිජාති නිරෝධෝ පඤ්ඤායිත අපින්කෝ ಜಾති පඤ්ඤායිත භව නිරෝධය භව නිරුද් භවේ නිරුද්ධ වෙලා ගිහිල්ලා නම් ඒකට ඒක බාහිර වශයෙන් අපි බැලුවා ආබසරේ ඉඳලා බැලුවා ඇතුළෙනුත් බැලුවා අපිට මම භවයක් හදන්න නැත්තම් මට ඉන්න ඕන කියලා හිතෙන්නේ නැන්නම් මං ඒ භවයට පත් වෙන්නේ අපි හිතුව මගුල් ගෙදරක බෙස්මන් කෙනෙක් වෙන්න ඕන නැහැ කියලා ඉන්නන්න. සව ගර්ල් කෙනෙක් හැටියට ඉන්න ඕන නම් එයා ඒකට අවශ්‍ය ඇඳුම් ගන්නෙ නැහැ, සපත්තු මදින්නේ නැහැ, බෙල්ට් ගන්නෙ නැහැ. කටින පින්කම් දාන්න ඕනේ, අවල් කටින පින්කම් දාන්න නැහැ, යන්නේ නැහැ කියලා හිතුව ඒ සඳහා සූදානම් වෙන්න දෙයක් නැහැ යාට. ඒ ඒක ඒ කටන පිංකම් භවය කියන එක එයා නිර්මාණය කරගන්න හිතින්. වෙඩින් කියන භවයේ මේ මංගල්‍ය භවයේ නිර්මාණය වෙන්නේ එයාට. චතුර් භව නිරෝධා භව කියන එක තුනි උපාදාන කියලා දැන් දන්නවනේ ඒත් හොඳට කතා කළා කියන්නේ. උපාදාන උපාදාන කියන ඉන්ධන කියන වචෙන් තියෙනවා ග්‍රහණය වීම කියන වචනේ අපි වැඩිපුර තේරන්නට දැඩි ග්‍රහණය කියන එක ඉගෙනගෙන තියෙන හින්දා අපි ඒක ටිකක් පහු කරගෙන යන්න හැදුවා. ලං කර ගැනීම හොඳ වචනයක් කි බදලල්ලනවා කියලා හොඳ හොඳ වචනේ ඒවා. රූපවලට හග් එකක් දීලා තියෙන දැන් මේ විදිහට අල්ලගෙන ඉන්නේ. වචනේ ක්ලින් කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒ එහෙම වුණාම ඇතුලින්ුත් ඒක සිද්ධ වුණාම ඊළඟ தത്വෙට යන්නේ නැහැ. කටින පිංකම් භාවයේ පිටින් භාවයේ කියලා මා කිව්ව එක තේරුම් ගන්න ඒ தത്വෙට මනස නිර්මාණය වෙන්නේ නැහැ. ඒකට මේ මොහොත විතරයි තියෙන්නේ යටින්ට. ආස්වාස ප්‍රස්වාස තියෙන හින්දා ආස්වාස ප්‍රස්වාසත් එක්ක ඉන්න. කයක් තින්සක් කායනුපස්සනාවෙන් ඉන්න එච්චරයි. බුදුහාරගෙන කෘතඥතාවයක් තියෙනවා. නොනිමෙන කෘතඥතාවය. ධර්මයේ සස් යවබෝධ කරගත් සංඝයාගෙන. ඒත් මෙත්තා කරුණා මුතෝ පික්ඛා තියෙනවා ඉන්ද්‍රිය සංවරය සහ සීල සංවරය තියෙනවා. එතකොට අර පිපිච්ච මලක් උඩහම කියන්න ඕනේ මම පිපුණා ඉන්නේ කියලා කිසිද්ද වෙනවා. නිසා කරන්න පුළුවන් හරිය බොහෝ. ඒ ඒ කාල පරාසයකටම දාන්න ඕනේ. වඩා වැඩි තත්ත්වයක් දකින්නත් පුළුවන්. ඒ කතන්දරය මතක් වෙනවා ඒක පස්සේ වෙලාවක කියන්නේ කිව්වේ බර්ටන් රසල් තුමාගේ බුදු සරණයි බුදු සරණයි අපිට බොහෝම උතුම් කාරණා ඇතු කතා කළා ඒ නිසා ඒකවත් ආයෙත් කතා කරන්න බුදු සරණයි බුදු සරණයි තෙරුවන් සරණයි බොහොම පිං සැදෙතුමා ඔබතුමාගේ ධර්ම දේශනා පැහැදිලි කිරීම වලට මම නැවතත් වෘත්ත කරන සාකච්ඡා මණ්ඩලය කිසියම් කෙනෙකුට යම්කිසි දෙයක් අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි කියලා දෙන තුන මේ කලින් ආරතුරු කීපයක සැහැඳ මම හිතන්නේ මේ ජයන්ත මාතාගේ ප්‍රශ්නේ දින සැහැඳ අවබෝධයක් ආවා ඒ කරුණු ගැන බොහොම තේන්නේ ප්‍රශ්නේ යොමු කරපු ගැන. ඒක ගැන. ජයන්ත මාතා ඒකදී ආර මේ අපිට තේරෙන්නේ මේ අපිට මට තේරෙන්නේ මේ සුදිතමනේ අපි දැන් ඕක අරමුණ කියන එක ආයතන මට්ටමින් පල්හැර කියලා බලනකොට යම් කිසි මට්ටමකදී තේරෙනවා මේ ඉස්ලාම් මේ අරමුණ එන ප්‍රභවය අපිට අඳුර ගන්න හම්බෙන්නේ නැහැ මේ තේරෙනවා මේ අරමුණට තමයි අපි මේ අලුම් කරන්නේ කොයි අලුම් අරමුණ නිසා ඇති වෙන වේදනාව තමයි අර ලං කරගන්න හෝ ඇත් කරගන්න හෝ උත්සාහයක් දාන්නේ. ඒ එතකොට ඒ අරමුණට තියෙන ප්‍රිය අත්‍ය උඩ ඒ අරමුණ එන ආයතනය අපි අල්ලගන්න උත්සාහ කරනවා එක්ක එක මේ නැති නොවි පවත්ව ගන්න උත්සාහයක් දරනවා එහෙම එකක් තියෙනවා එතකොට එහෙම එකක් තේරෙනවා මේක තියෙනවද දන්නේ නැහැ කොහොමද එහෙම එකක් තේරෙනවා මේ මේකෙන් එනදී කැමැත්තක් මැත්ත උඩ තමයි ඒකට අනුම් කරන එකක් තියෙන්නේ දැන් උදාහරණයකට දැන් කායයට පහසක් දැනෙනකොට ඒ ඇලුම් කරන ගතිය තියෙනවා. ඒ ඒ පැත්තෙන් ඒ කය කියලා ගත්තත් ඒක ආයතන පැත්තෙන් ඒ කය ආයතන බැලුවත් හැබැයි ඒකටම දුකක් එනකොට ඒක පහව යන්න ඕනේ කියන එකක් තේරෙනවා. කියන්නේ ආයතනයේ මට්ටමින් ඒක පහව යන්න ඕනේ කියන එක නෙමෙයි අරමුණ ඒ අරමුණ පහව ගිහලා ආයතනෙ තිබුණොත් හොඳයි කියන අදහස තමයි තියෙන්නේ. ඒ කලින් සුඛ වේදනාව ගැන දෙන ආයතනයේ තියෙනවා නම් හොඳයි මේ දුක්ඛ ගැන දෙන ආයතනයේ නැතුව. කියන එකක් තේරෙනවා. ඒකත් අර තියෙන අර වේදනාවේ තියෙන අලුත් කරතෝ. ටිකක් විස්තර කරන්න බොහොම හොඳ විද්‍යාවක් ඒක. ටිකක් විස්තර කරන්න ඒක කොහොමද වෙන්නේ කියලා බුදුසරණයි. දැන් ඒක දැන් මට තේරුනේ දැන් ඒක වේදනාවට තියෙන කැමැත්ත අපිට එනකොට මට එනකොට අපි මම හිතනවා ඉතින් මේක ආයතන හොඳයි. අනියමයි. ඒ හොඳයි කියන්නේ ඒ කියන්නේ ඒක එතන තණ්හාව ඇති වෙන ක්‍රමය කියලා හිතන එක නෑදෙන ක්‍රමයක් වගේ වෙනවා ඒක කැමැත්තක් ඇති වෙනවා ඒක එතකොට පාදානයටත් ඒ ගැඹුරින් මේක පාස්සාගෙන යන්න ඕනේ කියන එකටත් මේක භවයකටත් යන මේක දිගටම පවතිනවා නම් හොඳයි කියන தත්ත්වය ඇති ඒක ඊට පස්සේ දුක සාගතයක් වෙනකොට දුක සාගත තත්ත්වයක් ඇති වෙනකොට ඒ ඒ ආයතනෙම ඉතින්නේ නෑ මේ ආයතනේ නිසා තමයි මේ මේ දුක සුඛ දුක ඇති වෙන්නේ කලින් තිබ්බ සුඛ ඒක ඇති වෙනවා නම් හොඳයි මේ දැන් තියෙන එක පහව කියලා. ඒ කියන්නේ අරමුණ මාරු වෙනවා නම් හොඳයි. අරමුණ මට ඒ සුඛසාගත අරමුණ මෙනවා නම් හොඳයි. ඒ කැමැත්ත තියෙන දේ ඒ ආයතනෙ මට්ටමින් මේ ආයතනෙ නිසානේ මේ දෙකම එන්නේ කියන එක ආයතන පැත්තෙන් මේක මේ ආයතනයේම ස්වභාවයක් මේක දුක් සුඛ දුක ඇති කරන්නේ කියන එකක් ගැඹුරින් අර ඒක ප්‍රතික්ෂේප කරන්න හිත කැමති වෙන්නේ නැහැ. ඒ ආයතනයේ තියෙන ආයතනයේ තියාගෙන අරමුණ සුඛ වෙනවා නම් හොඳයි කියන මට්ටමේ තණ්හාවක් තමයි තියෙන්නේ ගැඹුරු බර. එතකොට මේ ආයතනය කොහොමද එතකොට අර බදාගන්න කිව්වොත් අර ආයතනික මට්ටමේ සිදුවීම පේන්නේ නැති වෙනකොට අරමුණට ඇලෙන එක තමයි බොහෝ දුරට වෙන්නේ. ආයතන පැත්තෙන් බැලුවොත් මේ ආයතනයේ ක්‍රියාදාමයක් කියලා. එතකොටත් ඒ ආයතනයටත් ආයේ බැඳෙන ගතියක් එනවා. ඒ ආයතනයම ආයේ මේ උපාදාන කරගන්න ගතියක් ඇති වෙනවා. ඒකේ දන්නවා දුකක් තියෙනවා කියන එකත්. ඒකේ දන්නවා මේ සුඛ දුක් කියන දෙක මේනවා කියන එක. ඒත් ඒ ආයතන පවතින්න ඕනේ කියන ඒ කියන්නේ භවයේ පවස්සගෙන යන්න තියෙන කැමැත්තක් තියෙනවා. ඒක නැතුව ගියොත් ඇතිවන தත්ත්වය මොකද්ද කියන එක හරියට පැහැදිලි කරමුකුත් නැති නිසා ඊට එහා ගියේ මොකද්ද කියන එක තේරුම් ගන්න අපහසුමක් නිසා. හැබැයි ආයතනික මට්ටමින් තියෙන අවබෝධය වැඩි කරගන්න වැඩි වෙනකොට තේරෙනවා මේක උදේ ක්‍රියාදාමයක් විතරයි කියන මට්ටම හැදෙන්නේ නැති නිසා කෙනෙක් පුද්ගලෙක්ගේ මට්ටමෙන් බලනකොට තමයි ඒකේ තියෙන මේ වාසිය පේන්නේ අපිට මේ ආයතනය මේ ආයතනය මට්ටමේ මේ තියෙන එක අපිට වාසියක් හැටියට පේනවා ඒ ක්‍රියාදාමය හරියට ගැඹුරට බලන්න තේරෙන්නේ නැති හින්දා වෙන්නේ ඉතින් ඒකේ මම අහන්න හිතුවේ මට මේ කියන්නේ මේකෙන් එහා ගිහිල්ලා මේ ආයතනික ක්‍රියාදාමයෙන් එහා ගියාම මේ අර වේදනාවට ඇලෙන ස්වභාවය. ඒ කියන්නේ වේදනාව ඇති වෙන ක්‍රමය අඳුරගත්තත් ඒකට ඇලෙන ක්‍රමය නැතිකරන්න ටිකක් අමාරු ගතියක් තේරෙනවා. ඉතින් ඇයි මේ අර තේරුම හිතාගන්න බැ මේ කොහොමද මේ වේදනාවත් එක්ක මේ සංහාව හැදෙන්නේ කියලා. හිතන තරම වේදනාවෙන් බ්‍රේක් කරන්න බෑ වගේ තේරෙන සතිතුමනේ ගිය සමානේ සතිතුමාගේ වේදනාවෙන් බ්‍රේක් අහගන්න පුළුවන් කියලා. එහෙමනම් මට තේරුනේ නැහැ වේදනාවෙන් බ්‍රේක් අහගන්න පුළුවන් කියන එක. වේදනාව එනවා. ඒකට පස්සේ ඒක තණ්හාවෙත් යන්න නොදී බ්‍රේක් කරගන්න පුළුවන් මට්ටම තාම නැහැ. ඒක කොහොමද වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න හොඳයි කියලා. මන්ට බුදුසන්නයි වෙන කෙනෙකුට යන්න කලින් මම කතා කරන්න මේ දන්නේ නිසා නෙවෙයි මතක් වෙච්ච හින්දා අර දස සංඥා ඉගෙන ගන්නකොට විශේෂ අපි ඉගෙන ගත්ත කිරිමානන්ද සූත්‍රයේදී අනත්ත් සංඥාව බොහෝම හොඳ ප්‍රශ්නයක් වගේම දැක්මක් කියේක. ඒක හොඳම ඊගෝ එකක් ඇති කරන්නේ මේ කියන්නේ ඒක හොඳම තැනක් ඇතුළට හැරෙයිලා දකින්න. කැඩපතක් තිබ්බා වගේ අපේ ඉස්සරහින්. ඒ අනත්ත් සංඥාවේදී අත්මාචානන්ද අනත්ත් සංඥා. ඉදානන්ද බි අරණ්‍යගත රුක් පුලගතව ශුන්‍යාධාරගතව ඉතිපටසන් සික්කති චක්කුම් අනත්ත අධ්‍යාත්මික ආයතන හයයි බාහිර ආයතන හයම ගත්ත චක්කුම් අනත්ත රූපං අනත්ත මේ වචන දන්න අපි සෝතං අනත්ත සද්දා අනත්ත ඝානං අනත්ත ගන්ධා අනත්ත ද අනත්ත කියන වචනේ මොකක්ද කියලා දැනගන්න ස්වාධීන පැවැත්මක් නැහැ අයිතිවාසිකම් කියන්න කිසිම විදිහක් නැහැ හේතු නිසා පවතින. ජීවහා අනත්තා රස අනත්තා කායු අනත්තා පුඨබ්බා අනත්තා මනෝ අනත්තා ධම්ම අනත්තා ඉති මේසු චසු අධ්‍යාත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනත්ත සංඥා එතකොට දැන් මේ අනත්ත සංඥාවෙන් අභ්‍යන්තර ටික දකින්නකොට අනිවාර්යෙන් බාහිර ටිකක් දකින්නවා ඒතෝට හැබැයි තණ්හාව ඇති වෙනවා කිව්වට ඉයු කඩාගෙන යෑමක් නැහැ නිසා තමයි අනත්ත තේරුම් ගත් සත්‍යාබෝධයේ මුල්ම පියවරෙන් පිබිදිච්ච ඇත්තා ඇති සිල් බිඳගෙන ඒවට යන්නේ නැති එක. මොකද යා සමුදේ වය කියන එක දැකලා තියෙනවා. යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා දකිනවා. බින්දනයක් ප්‍රියමනාප බින්දනයක් මේ ෆීලිං එකක් මෙතෙන්දී ඇති වෙනවා. කියලා දන්නවා. නමුත් ඇති උනේ මගේ ශාරීරිය හෝ වෙන ශාරීරියක් මගේ රූපය හෝ වෙන රූපයක් කියන තත්ත්වේ නිසා නෙවෙයි. මගේ කන හෝ මිහිරි සද්දයක් කියලා කුරුල්ලෙක් ගුයි හඬක් කියලා එයා තීරණය කරන්නේ. අවසාන වශයෙන් නිගමනය ඉන්නේ. අර උපගච්ඡී කියලා උපගච්ඡිත කියලා වචනයක් කිව්වේ අවසාන වශයෙන් නිගමනය කරන්න මේක නිත්‍යයි කියලා. එතෙන්දී අර ඒ වගේ තියෙන උපාදාන ගතිය ලිහෙන්න පටන් ගන්නවා. අර පොඩි කාලේ ඔය මොනවද කියන ඔට්ටපාලු හදන්නේ බෝලයක් හදන්නේ සෙල්ලම් කරන්න. ඒ රබර් රවුමක් ඔතල ඔතල ඔතල ඔතල ඔතල හදන එක. දැන් මේක ටික ටික ගැලවිලා ගියාම ඒ ටික ටික බර අඩු වුණාම ඒක ඇර බම්පෙන ගතියත් නැති වෙලා යනවා. ඒක ඔක්කොම අර අපි හිතමු මොනවද බාස්කට් බෝල් එක හුලම් බැස්සා වගේ. ඒ தත්ත්වය තමයි වෙන්නේ අර අභ්‍යන්තර ආයතන ටිකේ ඒ ටිකට අවධානය යොමු වෙලා මෙතනින් නේද මේක වෙන්නේ කියලා දැනගත්තාම ඊළඟට එන අර බවුන්සින් ගැටියක් නැති වෙන අර ඔක්ටපාල් එකේ ඒවල් ලිහලා දැම්මා වගේ. දැම්මම ඉන්නේ වගේ. එතකොට අභ්‍යන්තර ආයතනිය උත් දැක්කහම පාවිච්චි කරන ආධ්‍යාත්මික ආයතන 6 අනත්තයි කියලා දැක්කහම බාහිර අයවත් අනත්තයි කියලා දකින්න කියන්නේ සැබෑ ස්වરૂපයක් ඇකිලා අපදේවල් නෙවෙයි හේතු නිසා මට මැවිලා පෙන්න જાති මතුවෙලා පෙනෙන જાති මතුවෙලා උඩට ආපු જાතියක් විතර සද්දේ කියන්නේ කියන්නේ හිත මෙතෙන්ට ඇවිල්ලා කෑ ගහන ලස්සන විකාරම් කුරුළු නෑ මේ අපිට කුරුල්ලා මේට අවුරුදු දෙකක ගිය අවුරුද්දේ නෑ යා එතකොට අපි හිතමු ඒ රොබින් ඇවිල්ලා ගිය අවුරුද්දේ අම්මලා ඇවිල්ලා මෙහි පණු ටික කාලා කුරුල්ලක් හදාගෙන බෙටර් දාලා පැටියෙක් හදලා ඒකට මේකට තවත් පල්ලෙහාට ගිහිල්ලා බුගුලි වාසේ. එතකොට දැන් මං එතකොට ඒ කුරුල්ලා කෑ ගහන හද ඒ කාඩිනල් හරි කවුරු හරි. ඒ සද්දය මීට අවුරුදු 3කට කලින් නැත්තම් ගියේ ගිය අවුරුද්ද තිබුණේ නැහැ එතකොට. දැන් මේ මේ ඔක්තෝබර් මාසෙනේ ඔක්තෝබර් එතකොට මේ වෙනකොට ඒ කාඩිනල් කෙනෙක් නැහැ එතකොට. නැත්තම් මොනාක් කෙනෙක් නැහැ දැන්. ඒකට ඔක්කොම මෙක්සිකෝ පැත්තට ගිහිල්ලා. දැන් මෙතකොට දැන් ඔන්න එහෙදි ඒ කට්ටිය පැටව හදාගෙන ඔන්න ආපහු ඊළඟ මාර්තු අප්‍රේල් වෙනකොට මෙහෙට එනවා. මාර්තු වෙනකොට එනවා. එලා එතකොට ඉන්න කාඩිනල් මෙහි කායි පැටිය දාන එයාගේ සද්දෙ මට ඇහෙනවා ඊට පස්සේ කොණ්ඩු කුරුල්ලෙක්. සද්දයක් මට ඇහෙනවා. එතකොට ඒක මත්විලා සද්දයක් කිව්වේ ඒකයි. ඒතොත් දැන් අද නෑ මේ සද්දේ. මේ වෙනකොට සද්දේ කාඩිනල් සද්ද ඇති වෙන්නවත් හේතුවක් නැහැ. නමුත් ඊළඟ අවුරුද්ද වෙනකොට කාඩිනල් කෙනෙක් ඇතුළට සද්ද කෙනකොට මේ ආයතනයක් තිබිච්ච නිසා අර ආයතනය හැදුණා. ඒක අනිත්‍යතාවයේ පැතිරිච්ච නුවණින් දැක්කහම අධ්‍යාත්ත ආයතනයි බාහිර ආයතන දෙකම අනත්ත කියලා දැක්කහම යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන අවබෝධයට ඇති වෙන හින්දා ඇති උනත් තණ්හාවක් උවමනාවක් අහන්ත ඒක අනිත්‍යයි කියලා දකිනවා. එතකොට දිගට උපාදාන ගති අඩු වෙලා යනවා. ඒක යූරුවට කඩාගෙන සිල් බිඳගෙන ගිහිල්ලා ඒ හඬ අසන්න හදන්නේ නැහැ ඊට පස්සේ. ඒක තමයි සෝවාන් කෙනෙකුට වෙන්නේ. එකක් දැක්කම ඔක්කොටම ඒ බලේ යනවා ඊට පස්සේ. කොහොම හොඳයි. කොහොම හොඳ දෙයක් තේරුම් ගන්න. මේ පැත්තට අවදි කරපෙකට අපි කොච්චර හොඳ දෙයක්ද බලන්න කතා කරන්නේ. බුදු සරණයි. මම හිතනවා මම ඊගොමනා පැත්ත කතා කරා කියලා. හොඳයි අනිත් පැත්තටත් හරියුම් කරලා සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න අපත් කොමිනි ධම්මසන්. පෙරවන් සරණයි සියලු දෙනාට ඇතිම ඒක තවත් විදියකට අපිට තේරුම් ගන්න උත්සාහය දරන්න පුළුවන් ක්‍රමයක් කියලා මට හිතෙනවා. මොකද අපි තණ්හාව තණ්හාව එල්ල වෙන්නේ එහෙම නැත්නම් තණ්හාව ඇති වෙන්නේ වේදනාව නිසා කියලා කියනකොට වේදනාව වේදනාව ආරම්භය යම්කිසි සංඥාවක් මතුවෙන ගතිය මේ සංඥාව නිසා මේ සංඥාව නිසාම තමයි මේ වේදනාව ආරම්භය ඇති වෙන සංඥාව නිසායි අපිට මේ තණ්හාව ඇති වෙන්නේ කියන එක විග්‍රහ වෙනවා නේද එතකොට මේ සංඥාව කියන කාරණේ අපි නිවරදිව පිරිසිඳ දැක්කොත් මේ සංඥාව කියන මේ සංඥාවක් ඇති කරගන්නේ ඇති දෙයක් වෙනුවෙන් නෙවෙයි. අර ඉස්සෙල්ලා බ්‍රුණෝ මාත්මර අදහස් කරා වගේ බාහිර වස්තුවක් ආරම්භය කියලා අපි හිතුවට එහෙම නෙවෙයි. මේ වේදනා සංඥා දෙක අභ්‍යන්තරයි. මේ වේදනා සංඥා දෙක මනස තුල ගොඩ නැගෙන දේවල්. ඒතකොට මේකෙන් මේ සංඥාවෙන් දෙන වැරදි අදහස නිසාමයි අපි මේ තණ්හා වෙන්නේ. ඒ නිසාමයි උපාදාන වෙන්නේ කියන කාරණේ අපි විග්‍රහ කරගත්තොත්. එහෙමනම් මේ සංඥාවේ තියෙන වැරදිකම අපි මනාව වටහා ගන්න හේතුව හේතුවක් හදාගත්තොත් එහෙමනම් අපිට මේ මෙතෙන්දී අර බ්‍රේක් ගන්නවා කියව සිද්ධිය කරන්න පුළුවන් නේද? මම හිතන්නේ තවත් විදියකට ඒක විස්තර සත්‍යජිත්තුමා විස්තර කරා කියලායි මට හිතුනේ. පෙරවන් සරණයි. බොහොම පින් එක මතක් කරාට කියලා තමයි කියන්නේ පෙරවන්. අම් පෙරවන් සරණයි සැන මහත්මයා මේ පද්මසිරි මහත්මයා සඳහන් කරපු ඒ කාරණේ මම හිතන්නේ අපේ බ්‍රුණ මහත්මයා ඉතා හොඳ තැනකට ගෙනාදී අපි දැන් මේ අර ගොඩක් මේ සාකච්ඡා කරනකොට දේවල් අපි දැන් පෞද්ගලිකව බැලුවත් දැන් මේ දැන් අද සාකච්ඡා කරපු ಜಾති මේ ආදී වශයෙන් මේවා ඇත්තටම මේකට සංඛ්‍යාව ඇති වෙන්නේ මොකද කියලා බලනකොට දැන් අර ගාථා පාඨයක තියෙනවා මේ මේ මේ රූපවල කාමේ නෑ. එතකොට එහෙමනම් ඇලෙන්නේ ඒ හදාගත්තු දෙයකට දැන් මෙතනදී අපිට මුලින්ම දැන් ගුණ මහත්මස්නා කළාවේ දැන් වේදනාව වේදනාවට ඇලෙන ගතියක් දැන් එතනදී එහෙම බලනවාම දැන් අපි පද්මසිරි මහත්මස්නා කළා ඊට හැගිය සංඥාවකට යන්න එතකොට මේ මෙහෙම බැලුවාම සම්පූර්ණේ නාම ධර්මම සලකන්න ඕනද මේ මේ තණ්හාව ඇති වෙන්නේ කියන්නේ මොකද අර අපිට සංකල්පයක් වශයෙන් එහෙම නැත්නම් ඇත්තටම වේදනාවක්ම ඇතිද මේක යන්න දිගට යන්න එහෙමත් හිතනවා මේ වේදනාව පමණක්ම ඇති වේද දිගට යන්න දැන් මේක මේ පැවැත්ම යන්න කියලා හිතනවා ඒක ගැනත් අදහසක් දක්වන්න පුළුවන් නම් තෙරුවන් සරණයි පත්න පත්සිල් මහත්තයා උපවාදයේ ගැන අදහස් දක්වන්න පුළුවන්ද දෙලුත් මහත්තයා කියපු කතාව ගැන? ඔව් ඇත්තම මට තේරෙන විදිහට නම් දැන් මේ මේ කාරණේදී අපි වේදනාව උද්දෘත කරගෙන මුල් කරගෙන කතා කරාට වේදනාව නිකම් වේදනාව විතරක් අනියෝ පහළ වෙන්නේ නැහැ වේදනාව මේ සංඥාවත් එක්කමයි පහළ වෙන්නේ මේ සංඥාව තමයි මේ වේදනාව ආරම්භය මේ වේදනාව වෙනුවෙන් වැරදි හරියට වැරදි ඇඳුමක් අඳනවා වගේ අපිට වෙනස් අදහසක් දෙන්නේ මේ සංඥාව. මේ සංඥාව දෙන දේ තමයි අපි ඒකට තමයි වැළඳ වේදනාවට වැළඳ ගන්න අපි. වේදනාවට තණ්හා කරන්නේ මේ සංඥාව නිසා. හරියට මේ ලස්සන ඇඳුමක් ඇඳපු පඹෙක් වගේ. එතකොට මේ අර ඇඳුම නිසා අපි රැවටෙනවා. අන්න ඒ වගේ මේ සංඥාව වැදෙන වැරද්ද නිසා තමයි අපේ බැඳීම කෙතෙක්ද කියලා තීරණය වෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් මේ සංඥාව දුන්නේ අපි ඔව් අපේ යම්කිසි සලායතන ඒ කියන්නේ අපේ ඉන්ද්‍රිය එක ඉන්ද්‍රියකට ගෝචර වුණ බාහිර වස්තුවක් නිසා මනසේ ඇති වුණා නම් මේ වේදනා සංඥා දෙක යම් විඳීමක් ලැබෙනවා නම් ඒ අරඹය මේ අහවල් දෙයි කියන සංඥාව අපිට ඒ එකම දෙනවා නම් මේ සංඥාව තමයි අපිට උදව් කරන්නේ මේකට පිළිකුල් යම් ආකාරයකින් බැඳෙන්න. ධනාත්මකෝ ඍණාත්මකෝ යම් පමණකට බැඳෙන්න උදව් කරන්නේ මේ සංඥාව. සංඥාව දෙන විග්‍රහයයි. ඒතකොට මේ සංඥාව දෙන විග්‍රහය නිවරදි නොවන බව. අපි කෙලස්කින් හෝ වටහා ගන්නවා නම් ඒ කියන්නේ අපිට එහෙමනම් අර බාහිරෙන් අපි දැක්කයි කියලා හිතන දේ අපි මෙහෙම දෙයක් කියලා හිතපු නිසා අපිට එන සංඥාව ලැබුණ නිසා ඒ සංඥාව ඇත්තෙන් බාහිර තියෙන එහෙම දෙයක් නෙවෙයි කියන නිවැරදි සංඥාවක් එහෙම දෙයක් නැහැ කියන නිවැරදි සංඥාවක් අපිට එතනට ආවනම් අපි ඒ අපිට උත්පාදනය වෙන ඒ වේදනාව කෙරෙහි බොහොම නියුට්‍රල්. ඒ කියන්නේ එහෙමනම් අපිට ඒකට පොසිටිව්වත් නෙගටිව්වත් නොවන ඒ කියන්නේ ඒ කියන්නේ බැඳීමක් ඇති වෙන්නේ නැහැ. තණ්හාවක් එතන උත්පාදනය වෙන්නේ නැහැ. එහෙමනම් තණ්හාව නිරෝධ වෙනවා. මං හිතන්නේ ඒක තමයි අපිට තණ්හාව ළඟදී වේදනාව ළඟදී බ්‍රේක් ගහ ගන්න පුළුවන් හේතුව වෙන්නේ ඒකයි කියලා මට හිතෙනවා. ඒ වන්සත්න. බ්‍රුර මහත්මයා ඔබතුමාගේ ඒ ගැන අදහස මොකක්ද? මම ඒක ඇත්තම සන්තෝෂයි මේ යම්කිසි දෙයක් මේ ප්‍රායෝගිකව කරන අයගේ උත්තර අහන්න හම්බෙන එක නැත්නම් සුත්ම පැති විතරක් මේ කරුණු කරුණු කියන්නේ නැතුව දැන් මේ උත්තරවල සෑහෙන ගැඹුරු දේවල් තියෙනවා. ඉතින් ඒක එක එක්කෙනා එක එක පැති වලින් දකින්න විදිය තමයි තේරෙන්නේ. මේකේ තව කෙනෙක් කරනකොට තව පැත්තක් පේන්න පුළුවන්. ඉතින් අපිට පේන පැත්ත එකම අපගේදී දහදෙනෙක් බැලුවොත් 10 ආකාරයකින් පේන්නේ. ඇන්ගල් 10ක් පේනවා. ඉතින් මේකේ අර ඉදිරිලුත් මාස්නයක් දකින්න කෝණයකුත් තියෙනවා. ඒ වගේ අපිට පේන කෝණයකුත් තියෙනවා. අර ඒ ඉස්සරහට යනකොට හැබැයි කොහොම හරි ක්ලියර් වෙලා එන්නේ එක තැනකට වගේ එකක් තේරෙනවා. ඉතින් ඒ ගැන නිරාමිෂ ප්‍රීතියක් විතරයි මට නම් තියෙන්නේ. ඉතින් උත්සාහ කරන එක ගැන තමා අපිට මේ උත්සාහය කියන්නේ වීර්යය කියන එක හැම කෙනාටම තියෙනවා වගේ එකක් තේරෙනවා. කොමලා යම්කිසි හොඳ પરමාර්ථයකට ලං වෙනවා වගේ එකක් තේරෙනවා. ඒ කියන්නේ සති මට වඩා සතිතුමා ඉන්නවා. සතිතුමාගෙන් ඒ ගැන තව ඇහුවොත් ඉතින් එතුමාත් තව ඇන්ගල් එකක් පෙන්නයි කියන්නේ. බුදුහාමුදුරන්ට වගේ ඉතින් ඇන්ගල් 1000ම පේන්නේ නැහැ. <laughs> ඉතින් අපිට ඉතින් තේරුවන් සරණ. සමා සමා වෙන්නේ සමාන් තෙන්න මම එහෙමනම් කතා කරන්න චිත්‍ර මාත්මිය කතා කරන්න. කවුරු කතා කරන්නේ ඔබතුමා කතා කරන්නේ දිලුක් මහත්මයා ඊට පස්සේ අපි සත්‍යදූතමාට යමු ආ සමාවෙන්න පොඩි දෙයක් ඒක ඕ දැන් පද්මසිරි මහත්මයා බොහොම පිං ඒක දැන් ඒ කියන්නේ අපිට දැන් වේදනාව ඇත්තටම අඳුරගන්නේ නැත්නම් ඒකට උපාද තණ්හාවක් උපාදානයක් කියන්නේ නැහැ කියන අදහස වගේ තමයි ආවේ. ඒතර ඒක එක පැත්තක් හිතන විදිහ අනිත් පැත්තෙන් අර සත්‍යජීතුමා අපිට සඳහන් කළා වගේ දැන් වේදනාවක් කියනකොට ඒක සැප දුකද අදුක්කම සුඛද වේවා ඒකේ අනිත්‍ය එතකොට දැන් මේක අනිත්‍ය අනාත්ම ස්වභාවය මේක කොහොම වුණත් මේ මේක තමයි ස්වභාවය කියන එක මේක මට තිබෙන යටතේ තියෙන දේ මේ දැනෙන විදිය කියන එක එහෙම පැත්තෙන් ඒක ට්‍රාන්ස්ෙන්ඩ් වෙන්න පුළුවන් ඒ විදිහට එතනින්ම එහෙම නැත්නම් ඊට හා අපිට පද්මසිරි මහත්මයා කිව්වා වගේ ඊට හායි ඒක බලන්න ඕනද වගේ අදහසක් ඔළුවට ආවේ තිරුවන් සරණයි. ඊට එහා බලනවා බලන්න ඕනේ. ওই ටික ඔක්කොම එකට ඇති වෙන්නේ ඒකයි. එකක් පේනකොට අනිත්‍ය පේනවා වචන වශයෙන් නාවක්. දැන් අර අපේ මහා කච්චානහන්තු මදුපිණ්ඩික සූත්‍රයේ දේශනා කරනකොට අපිට මතක් වෙන්නේ කියන්නේ යම් වේදේති වින්දනය කරන දේ ඒකෙන් වින්දනයට හසුන එක්ස්පීරියන්ස් කරන දේ වෙලාවට තන් සංජානාති තන් සංජානාති කියන්නේ එතෙන්දී වින්දනයත් හොඳයි කියලා තේරෙන වින්දනේ කොතනින් දාවෙත් කියලා උපාදාන කරනවා වින්දනේ අල්ලා ගන්න මනසේ ඇති ඒක එතකොට ඒකට වචනිකුත් දෙන්න පුළුවන් අපිට අන්න අභිවදනේ අභිනන්දනේ ඊට පස්සේ යම් වේදෙත් තං සංජානාති යම් සංජානාති තං විතක්කී ඒකට වචන රසකුත් දීලා මම කතාවක් හදනවා උඩට වචන දෙනවා උඩට හරි හොඳයි හරි හොඳයි මේක වචන කීවත් ඇතුලෙන් කියවෙනයි මනෝමය කතාවක් ඇතුලෙන් සිද්ධ වෙනවා එහෙම ගියාම පපංච ලෝකකයට යන උපාදාන හින්දා ඒ නිසා දැන් මේ සත්ව භාවය මේ සූත්‍රෙදි කියීමේ මුංජ බබ්බජ භූතා කියන කියන්නේ හරියට ලුණු ලනු පොටුවක් පැටලුණා වගේ. කැඳත් එක්ක මිශ්‍ර වෙච්ච ලනු පොටක් පැටලුණා වගේ. සැවෙන්දර මුළු ගොඩක් පැටලුණා වගේ. මේක පැටලලා තියෙන්නේ. අපි හිතමු දැන් අපිට පේන හැටියට අපි හිතමු දැන් තියෙනවා මේ ටෙලිෆෝන් වයර් දැන් ඒවත් ඇදෙන්නේ නැත්නම් අපි හිතමු රීචාර්ජ් කරන්නේ ඔක්කොම තියෙනවා. වයසෙත් සමහර එකින් එක පැටලලා. අපි තු මයික්‍රොෆෝනේ කියලා අපි දැන් පාවිච්චි කරන හෙඩ්ෆෝන් එකේ ඔක්කොම පැටලලා පැටලලා අරගන්න බැරිවෝ. එකින් එකට ගැට ගැහිලා. ඒ ගැට ගැහිල්ල සිද්ධ වෙලා තියෙනවා එතකොට. ඒ කියන්නේ බුදුහාම කියන්නේ මේක වෙලා තියෙන එකයි. ඒකට වෙන්න හේතුව තමයි අර සංඥාව සංඥාව දැනෙන සංඥාව වැරදි විදිහට අල්ලගන්නේ. ඒ සංඥාව තමයි බින්දනේ දීලා තියෙන්නේ අපිට. ඔය වංගීස පස්සේ මහරහතන් වහන්සේන වංගීස රහතන් වහන්සේන ඊයත්ත දැඩි ලෙස විරුද්ධ ලිංගිකයන්ට ඇලුම් කළා. ඒ කුමාරෙක් ඒත් බොහොම මේ ලස්සනට ගායන සූත්‍ර ගායනා කරන්න පුළුවන්. ආනන්දහාන්ට ඇවිල්ලා කියනවා මේ නගරය ඇවිදලා ආවහම හිත අවුල් වෙන හැටි. ආනන්දහාන් දෙතින්දි කියනවා සංඥා විපරියේසා වංගීස ගෞතම කියන්නේ මේ සංඥාව වැරදි විදිහට අල්ලා ගන්න හින්දා. ඒ කියන්නේ මේක සුඛ සංඥාවක් කියලා ගැන සුභ සංඥාවක් කියලා ගැනෙනවා. ඒ යත්තාම තමයි වින්දනේ තායි පණ පෙවෙන්නේ. ඒ ආයි බින්දෙන් ලබා ගන්නට සංඥාව ගන්න හදනවා. ඒක ඒ විදිහටම තියෙන්න ඕන. මෙන්න මේ විදිහට තිබුණාමයි මම ඒකට කැමතුනේ. මේ විදිහට ගායනා කරාමයි මම කැමතුනේ කියන එක හදාගන්න. ඒ නිසා තමයි. දැන් ඒ නිසා තමයි. බුදුහාරෝ සංඥා දායකීගේනේ අනිච්ච සංඥා අනත්ත් සංඥා ඒවා සංඥා වශයෙන් අවබෝධ වශයෙන් ඉස්සෙල්ලා ඉන්නේ. පුංචි පුංචි අකුරු කිරීම වශයෙන් අකුරු ලියන්න පුරුදු වෙනවා වගේම සංඥා ටික මනසට ලියන්න පුරුදු කරනවා. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා ඒ ටික. ඊට පස්සේ තවත් ඒක ඇත්තට ගියාම ඒකේ වටිනා පැත්ත එනවා. විරාග සංඥා, පොසිටිව් පැත්ත ගන්නවා. විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකයන් පිටත් සංඥා, සබ්බ සංකාරිච්ඡන් සංඥා. ඒවත් එන්න පුළුවන්. එතකොට දැන් Nirodha සංඥාව එහෙම ගත්තොත් එතෙන්දි දැන් අන්නන අර කියපු කතාව Nirodhe පැත්ත යොමු කරන්න ඕන. වේදනාව සංඥාවයි. ඒතං සන්තං ඒතං පනීතං කියන වින්දනේ ඇති වෙනවා. මොකෙන්ද? සබ්බ සංඛාර සමතු. සංඛාරබ සමතේකටපත් වෙනවා. සංඛාර කියන්නේ මං හදන සිතවිල්ලත් සංඛාරය, සංඥාවත් සංඛාරය. වින්දනය සංඛාරය. ඒතොර සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිසග්ග. ලංකර ගැනීම අයින් කළා දානවා. ඒ කියන්නේ මං මට භව තණ්හ අඩු වෙලා යනවා. මෙහෙම කෙනෙක් බවට පත්වලා ඉන්න ඕනේ කියන සැලැස්මක් එන්නේ මනසින්. ඒ සැලැස්මට තමයි භව තණ්හාව කියලා කියන්නේ. එක්තරා කෙනෙකු හැටියට ඉන්ටෝ නැ කියලා භව සැලැස්මක් එන්නේ නැහැ. එතකොට සබ්බූපටිපටි නිසාගෝ ඊට පස්සේ තණ්හාකයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං ඒ ටික සන්තයි කියලා හිතන. එතකොට එතනත් එන්නේ වින්දනය සහ සුඛ වින්දනේ, නිරාමිෂ වින්දනේ, නිරෝධ සංඥාව සම්බන්ධයි. ඒ කුසල පැත්තෙන් බැලුවම. අකුසල පැත්තෙන් බැලුවත් එහෙමයි. කාම සංඥාව ඒ ඒ ඒ සුඛ වින්දනේ ඇති කරගන්න සුඛ සංඥාවක් කාම සංඥාවක් ඇටියෙට. සංඥාව කියලා කියන්නේ මතකයටත් ඒක තියාගන්න ඊට පස්සේ. මතකයට ඒක ගන්නවා ඊට පස්සේ. ඔය ඔය අභිධර්ම පාඩම් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතින් මානසිකාර හැම සිතකම තියෙනවා කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ ඒව නැති සිතක් නැහැ ඒකට. පස්ස වේදනා සංඥා චේතනා. චේතනා කියලා කියන්නේ ඒක හසුරවන්නත් හදන ඊට පස්සේ. ඩිරෙක්ට් කරනකොට එන්න දැනන්න ඕනේ කියලා. බුදු සරණයි බොහෝම බොහෝම පින්නේ උතුම් පැතිවලට මනින්ද්‍රිය හරවෙන එක ගැන බුදු සරණයි. අප අවසන් කරමු නැත්නම් නේද? එහෙමයි සජිතම අපි අවසන් කරමු මගේ අවසාන තේරුම් කිරීමත් සමගම සියලු දෙනාටම පින් මේක සහභාගී වුණාටත් ඒ වගේම දලුවත් මහත්මයාට පින් මේක සංවිධානය කළාට විශේෂයෙන්ම සජිතතුමාට බොහොම පින් අප කරුණාවෙන් මේ ධර්මය අපිට කියලා දුන්නාට තෙරුවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේ ආශිර්වාදමත් සෝ භගවති පරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ කුසතම් සාර්ථි සත්තා දේවංසානං බුද්ධෝ භගවා එනිසායි මායි ධම්මාන ධම්ම පටිපත්‍ය බුද්ධම් පූජේ මි කියලා හිතමු අපි උන්වහන්සේට নমස්කාර වේවා. අපේ සිත් පිරිසිදුයි පිරිතුරුයි නිර්මලයි හඳ පැටුම් රසක් කර. මේ දිවියේ මේ ජාතියේ විසිරු දරා පෝෂණය කළ ඇගේ සංසාර ගමන් මඟ සූපත් වේවා. ධානන්ද යහපත දකිත්වා. මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දිවිමග තවදුරටත් භාග්‍ය සම්පන්න හා වාසනාවන්ත වේවා. දෛනික දීපවැත්මේදී අධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, වේදනා සංඥා නිසා ඒවත් දක්නා කල්පනිස ඇතින දුක් දුම්නස් ගැටළු ප්‍රශ්න අනන්තයි අප්‍රමාණයි අනිවාර්යයි. ඒවා නැගෙන මතුවෙන ධර්මට ඒවත් ශක්තිමත් පිළිතුරු සෙවීමට තරම් වර්තමාන මොහොතේම පවත්න සතිමත් සත්‍යයක් ලැබේවා. සද්ධා විද සත්‍ය මාධි ප්‍රඥා මුහුකුරා ජීවා. ඒ වන්දනීය මහෝත්ත්මයන් කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත චේතනාම බැතිමත් චේතිවිලිම ඇති වේවා. අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාත නිරාමිස සේවයක් සිදු කරනු සඳහා පරම ශාන්ත සුඛය නිබ්බානේ නිරෝධය විරාගය අවබෝධ වේවායි අපි අධිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු කෘතඥතා පූර්වක හැමදෙනාට පිරිනම සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රන් වුණා තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් ප්‍රණාමේ වන්දනාව ප්‍රණිපාතේ වේවා බුදු සරණයි සාදු සාදු සාදු